ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පිටමත්නි අපි අදත් අපේ අටසටහන දෙවෙනි දවසේ ධර්මදේශනා කාර්යයටයි සපමින්න තියෙන්නේ සියලු දෙනාම ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වනවා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සෝ අප්පමත්තෝ සමානෝ සීල සම්පදං ආරාදේති සෝ ස්ථාය සීල සම්පදාය අත්තානොක්ඛංසේති වරම් වම්බේති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවකට මුළු ජීවිත කරන කාලයක් අවස්ථාවක් ඒ අද වැඩමුළුවේ දෙවෙනි දවසේ සම්මත වර්ෂයෙන් 2015 මැයි මාසේ 18 වෙනිදා. ඉතින් මේ වැඩමුළුව නිවාසික වැඩමුළුවක්. ඒ වැඩමුළුවේදී අපි මේ විදිහට පවත්වන ධර්ම දේශනා එකක් පස්සේ එකක් වශයෙන් දේශනාවලියක් විදිහට පවත්වන්නේ. ඒ නිසා මේ දේශනාවලියේ මූල මාතෘකාව නැත්නම් පොදු මාතෘකාව වශයෙන් ඉදිරියෙන් තියාගත්තේ සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච මහා සාරෝපම සූත්‍රය. ඉතින් මේ මහා සාරෝපම සූත්‍රය ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙනවා. ඔප්පම වර්ගයේ මහා සාරෝපම සූත්‍රේ චූල සාරෝපම සූත්‍රය කියලා සූත්‍ර දෙකක් වශයෙන්. මේ දෙකේම උපමා වර්ගන තියෙන්නේ අරටුවක් හොයන්න කැමති නැත්නම් හයිය දීයක් හොයන්න කැමති පුද්ගලයෙක් වනයේට ගිහිල්ලා ඒ අර හෙවීම එහෙම නැත්නම් අරටුවක් හෙවීමේදී දක්ෂ වෙන සැටි සහ අදක්ෂ වෙන හැටි සම්බන්ධයි. ඉතින් මේ මහා ධාරෝපම සූත්‍රයේ විශේෂයෙන්ම ප්‍රස්තුතේ සැපෙන්නේ සර්වචන් වහන්සේ වැඩ රජගහනුවර වැඩ ඉන්න වෙලාවක ඒ දේවදත්ත ඉෂ්ට විරෝ විශ්ින් කරන ලද ශාසන විලෝපනයක් අනුව මේ ශාසනය පැවිදි වෙලා ඒ ශාසනය ලැබිය යුතු හරය සාරය ගම්භීරත්වයේ වෙනුවට ඒ බොහෝම ලාමක දෙයකින් සන්තෝෂයටපත් කරලා වැරදි ආදර්ශයක් ඇති කරලා තමනුත්තුකටපත් වෙලා වැරදි ආදර්ශයකට ඉතුරු කරලා කරපු මේ අවස්ථාව සරුවචන් ආශි නිදර්ශනයකට අරගන්න. අරන කතා කරනවා ඒකේ නා විසින්ම ශාසනය තෝරාගෙන ඒකේ නා විසින්ම නිවන් ලබන්න අවශ්‍ය පද්ධතිය පිළිවෙත ප්‍රතිපදාව තේරුම් අරගෙන ඒක කරගෙන යනකොට අතරමඟදී ලැබිච්ච පොඩි අතුරු ඵලයක් මහා ලොකු දෙයක් කරගෙන තමන් හොයනදී නිෂ්ඨාව මුහා කරන මේ පුංචි අතුරු ඵලයක් ලබා ගැනීම කාගේ අතුමුත් වෙන්න පුළුවන් වැරද්දක්. නමුත් ඒකේ තියෙන ආදීනව මහා ඝොරතරයි. මහා දරුණුයි. හරියට කරදර කරන සුළුයි. වැරදි ආදර්ශයක් ඇති කරන සුළුයි. ඒ නිසා එවැනි પરමාර්ථයක් ඇති කරගත්තේ නැති සාසන භ්‍රමචර්යයක් නොරකින සාසනයට නොවිච්ච කෙනෙක් එක සංසන්දනයකට මේ කෙනා හුඟක් ඉස්සරහින් ඉන්නේ. සාසන භ්‍රමචර්යයක් තෝරාගෙන තියෙනවා. සාසනට ඇතුල් වෙලා තියෙනවා. නිවනක් වගේ પરමාර්ථයක් ඉදිරිය ඉදිරිපත් කරගත්ත පිරිසක් එක්ක එකට ඉඳලා තියෙනවා. ඊට පස්සේ ඒ බොහෝ පිරිසකට ලබා ගන්න පරි යම් ප්‍රතිඵලත් ලැබලා තියෙනවා. අන්නේ ලාමක ප්‍රතිඵලය අවසානයේ වශයෙන් සලකා ගැනීමේ පුංචි වැරද්දට ලැබිලා තියෙන ඒ ගොරතර ප්‍රතිඵලය නඩ ප්‍රතිඵල කියන බෑ ආදීනවේ කියා බලනකොට බොහෝම ප්‍රවේශමෙන් එහෙම නැත්නම් බොහෝම යටහත් පහත් කමෙන් උපයාගත යුතු සපයාගත යුතු මේ ගැඹුරු ධර්මයේ වෙනුවට අතරමඟදී ලැබෙන මොන දෙයක හෝ නතර වුණොත් ඒක නිෂ්ඨා වශයෙන් සලකා ගත්තොත් කෙනෙකුට හිතෙන්න පුළුවන් උත්සාහ නොකරපු කෙනෙකුට වැඩිය මෙයා යමක් ලබා ගත්ත නිසා තිබුණට වඩා හොඳ තැනකටපත් වෙලා තියෙනවා කියලා. නමුත් ඒක එහෙමම වෙන්නේ නැහැ. නිෂ්ඨාව දක්වාම යම් කෙනෙක් කරන උත්සාහයේ පුදුමාකාර වටිනාකමක් තියෙනවා. මොනතරම් ප්‍රතිඵල ලැබිලා තිබුණත් එතනින් නතර නොවි කල යුතු අවසානයේ දේ දක්වාම ගෙන යාමේ තියෙන වටිනාකම මෙවැනි සූත්‍ර වලින් පේනවා. ඒ නිසා අපි කිසිම කෙනෙකුට තාම එවැනි ආරක්ෂාවක් ලැබිලා තියෙනවා කියලා හිතන්න අමාරුයි. ඒ මොකද අවසාන නිෂ්ඨාවත් එක්ම අපේ සතන දිගට ගෙනියන්නේ නැති වෙන්න අපිට මේ වෙනකොට ලැබිලා තියෙන යම් යම් අතුරු ප්‍රතිඵල සාධක වශයෙන් ලැබෙන අතුරු ප්‍රතිඵල බාධක කරගන්න ඉඩ තියෙනවා අයෝනිසෝ මනසිකාරයෙන් බැලුවොත් සාධකයේ බාධකයක් වෙන්න ඉඩ තියෙනවා මිච්ඡා දිට්ඨියක බැලුවොත් මිච්ඡා දිට්ඨියක හිටියොත් ඉතින් සාමේ සම්මා දිට්ඨිය හෝ මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ සාසන බ්‍රහ්මචාරියේ එක කඩීමක් කඩපින්මක් නෙවෙයි ඒ කඩේම රාශියක් තියෙනවා හැම තැනදීම ඒකාකාර විදිහට දක්ෂ වෙන්න ඕනේ වගේ මේ කඩීමේ හැම තැනකදීම යෝනිසමස්කාරය යෝනිසමස්කාරය කියන දෙක සම සමව හිටලා තියෙනවා. මෙතනදී යෝනිසමස්කාරයේ හිටියට අනික් කඩීමේදී අනික් අභියෝගතා පරීක්ෂණයේදී අයෝනිසමස්කාරය අන්නේ තියෙනවා. ඉතින් ඒක නිසා මෙතෙක් කඩීම් වලදී යෝනිසමස්කාරය ලැබුණා. අයෝනිස් දැන් ඉස්සරහින කඩීමේදී අයෝනිසමස්කාරය එන්නේ නැති වෙයි කියලා හෝ අයෝනිසෝමස්කාරට ගියොත් මට ලැබෙන දඬුවම ලිහිල් වෙයි කියලා හෝ හිතන්න බෑ. අපිට කරන්න තියෙන හැම වෙලාවෙම මේ ටිකටෝම යෝනිසෝමස්කාර ලැබීම පිණිස කොච්චර ප්‍රතිඵල ලැබුවත් ආදුනිකෙක් වාගේ, නවකෙක් වාගේ ධර්මයේ කෙලේ යටහත් පහත්ව ධර්ම කෞරවෙන් කටයුතු කරන එක. ඒක නිසා අපි එවැනි වැරදිදක් කරලා ආදර්ශයක් සපයපු වැරදි ආදර්ශයක් සපයපු දේවදත්තගෙන් ගන්න පුළුවන් ආදර්ශය නැත්නම් ඒ නිදර්ශනය සර්වචනanse මේකෙන් ගෙනහැර පාන. ඉතින් අපි ඊයේ දවසේ මතු කරගත්ත මතක් කරගත්ත කාරණා ටික අද දවසට පදනම් වෙන නිසා අපි කෙටි සම්පින්දනයක් පින්ඩාර්ථයක් ගත්තොත් යම් කිසි කෙනෙක් මේ ජාති ජරා ව්‍යාධි දුක මරණ දුක සහිත මේ සංසාරේ පීඩාවටපත් වෙලා මේක තේරුම් අරගෙන මේක කෙලවරක් කරන්න ඕනේ කියලා ශාසන බ්‍රහ්මචාරීකට ඇවිල්ලා කටයුතු කරනකොට ඒ කිනාට ඒ ශාසන බ්‍රහ්මචාරියේ තියෙන දක්ෂකම නිසා ඒ නැත්නම් ඒ මහාන දම් පුරනකොට භාවන භාවනා කරනකොට ඒක ඇවතුම් පැවතුම් වල දක්ෂකම් නිසා කෙනෙක් ඒ කිනාට ලාභ සත්කාර සම්මාන සිලෝක දෙන්න ඉඩ තියෙනවා ඒක ඇත්තටම උපයාගත යුතු දෙයක් ඒ උපයන එක ඒ කටයුතු කරන දක්ෂව කටයුතු කරන කෙනාට ලැබෙනවා. ඉතින් එහෙම ලැබෙනකොට ඒ පුද්ගලයා ඒ Tamanට ලැබෙන ඒ ලාභයට, සත්කාරයට, සම්මානයට, සිලෝකෙට මත් වෙලා නැත්නම් ඒක නිෂ්ඨාවට අරගෙන මම විතරයි මේ Brahmacharya රකින්න ආපු කට්ටියකින් වැඩිම ලාභ, සත්කාර, සම්මාන, සිලෝක ඉපයුවේ. ඒක නිසා මට සුවිදේශී ගතියක් තියෙනවා. මම අන් අයට වැඩිය උතුම් අනික් අය පහත් කියලා ඒ තමන්ට ලැබිච්ච ලාභ සත්කාර සම්මාන සිලෝක ගැන සලකලා දැන් ඒක වාංගු වෙලා තමන් උසස් කර අනුන් පහත් කර සැලකීම පළවෙනිම කඩයිම බාධා වශයෙන් තමයි මේ සූත්‍රය ගෙන හරපාන්නේ. ඉතින් ඒ නිසා යම්කිසි කාර්යයක් කරලා ශිල්පයක් කරලා එහෙම නැත්නම් සේවයක් කරලා ලාභ සත්කාර උප සම්මාන සීලෝක උපේනවා කියන එක හැම කෙනාටම කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක කලාතුරකින් බොහෝම සුළු පිරිසකට තමයි පද්ධතියක අනික් අයට වැඩිය සාමාන්‍ය මට්ටමින් ඉහළට ගිහිල්ලා යමකමක් හම්බ කරගෙන ප්‍රසාදේ දිනාගෙන ජනප්‍රිය වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම වුණාට පස්සේ ඒ ලාභේ සත්කාරේ සම්මාන සිලෝකයේ තියෙන අත්‍යන්ත ලක්ෂණය තමයි ඒ ලබන කෙනා ඒකට බැඳෙනවා. ඒකට බැඳිලා ඒ කොච්චර දුරට මේ මිනිසයා මදයට පමාදයටපත් කරනවද කියනවනම් අත්ුක්කංශන පරවම්බණයට යනවා. Taman උසස් කර දැල සැලකීමට සහ අනුන් පහත් කොට සැලකීමට. ඒ මොකද අද සමාජයේ ලාභ සත්කාර සම්මාන හිලෝ කියන්නේ අත්ුක්කංශන පරවම්බන ලැබීමේ එක ක්‍රමයක්. අපි හැම කෙනාටම ඕන වෙලා තියෙන්නේ අත්ුක්කංශන පරවම්බන. එක්ක සල්ලි වලින් එක්ක ලාභ සත්කාරෙන් එහෙම නැත්නම් මොන ක්‍රමයකින් හෝ කැපිපෙනීමේ ආශාව. ඉතින් මේ කැපිපෙනීමේ ආශාව පුනරුප මේ පරිණාමයේදී බලවතා ජයගනී කියන මූල ධර්මයේ වශයෙන් ඔය චාල්ස් ඩාවින් ඉදිරිපත් කරා might is right. කාටරි බලවතින් බලවත් වෙලා ඉදිරියට යන්න පුළුවන් නම් ඉදිරියට ගියාට පස්සේ එයා ගත්ත ක්‍රමවේදය දිනුවත් එක්කම සාධාරණීකරණය වෙනවා. ඒක මේ කොයි ක්‍රමයකද ලැබුවේ කියලා වැඩක් නැහැ. දිනුවනම් දිනුපේක්ෂනා කරපු ක්‍රමය තමයි හරි. ඒක තමයි ඉතිහාසය කියන්නේ. ඉතින් ඒක නිසා ඒක සාමාන්‍ය ප්‍රතිගත් පිළිගත් දෙයක්. ඉතින් මේ පිළිගත් දේ එවැනි සංස්කෘතියක හැදෙන කෙනා ලාභ සත්කාර සම්මාන සිලෝක මාර්ගයෙන් හෝ අත්ුක්කංශර පරවම්බ කරන්න ලැබෙනවනම් එයා ඒ අත්ුක්කංශන පරවම්බනේ තමන් උසස් කර සැලකීමට සහ අනුන් පහත් කර සැලකීමට ලැබිච්ච මේ ලාභ සත්කාර සිලෝක සම්මාන ඒකාන්තයෙන්ම භාග්යක් උපතිසම්පත්තියක් දෙයියෝ දීපු තෑග්ගක් එහෙම නැත්නම් අතිමානසික තත්ත්වයක් විදිහට සලකනවා. ඒක නැති සමාජයක් නම් ලෝකේ හොයන්න බෑ. ඉතින් අන්න එහෙව් සමාජයකම ඉපදිච්ච සරුවච්චන් වහන්සේත් නැත්නම් හිදාත ගෞතම උතුමත් එවත් ලබලා උන්වහන්සේ මේ ලබන නිවන පැත්තකදීදී යන පාරේ නිවන් ලබන මාර්ගයේ තියෙන මේ කඩයින් පිළිබඳව දක්වන මේ විවරණය බලාපොරොත්තු වෙන්න එපා වෙන ශාසනික තියේ කියනවා. ඒ ඔක්කොම මේ ලාභ සත්කාර සම්මාන උපයීමට සහ මේ Taman උසස් කොට සැලකීම අනුන් පහත් කොට සැලකීම කියන එක සුදු ධර්මයක්, දේව ධර්මයක් වශයෙන් සලකාගෙන ජීවත් වෙන ලෝකයක අපි ජීවත් වෙන්නේ. ඉතින් ඒක නිසා එවැනි ලෝකයක ඉඳගෙන හැම කෙනාම ලාභ සත්කාර සම්මානය කියන මේ උපක්‍රමයට දඟලද්දී ඒක මාර්ගයෙන් තමන් උසස් කර සලකන දඟලන වෙලාවේදී ඒ එවැනි මත ඇති සියලු දෙනාම පරේලා තමන් ලාභ සත්කාරයෙන් ඉදිරියට යනවයි කියලා කියන්නේ පුංචි දක්ෂකමක් නෙවෙයි. ඒක හැමෝටම හම්බෙන අවස්ථාවක් නෙවෙයි. මේ තරංකාරී ලෝකයක්. අමුණාට පස්සේ ඒ කෙනා ඒකාන්තයෙන්ම ඒ තමන්ට උසස් වීමට අනුපහත්වීම් කර සැලකීමට හේතු වෙච්ච මේ ලාභ සත්කාර සම්මාන සිලෝකේ උතුන්නක් පළඳව ගන්නවා වගේ පළඳ ගන්නවා. පළඳ ගත්තට පස්සේ ඒ නිසාම එයාට අර නිවන කියන එක මැකිලා යනවා. මත් වෙනවා. මදේට පමාදයට ලක් වෙලා ලාභය ලබා ගන්නාලද ලාභ සත්කාර සම්මාන සිලෝකේ ආරස්සා කර ගැනීම සඳහා ලෝකේ කරණ තියෙන උප්පරීම ජඩ වැඩ කරනවා. නපුරු වැඩ කරනවා. ඒ කරලා ඉවර වෙලා ඒ කරන දේ සාධාරණීකරණය කරනවා. ඒ තමන් දැන් දිනලා ඉන්න නිසා. ඒක නිසා අනික් අයට ඒ කියන දෙයට අනුගත වෙන්න සිද්ධ වෙනවා. මේ ලාභ සත්කාරය ලෝකෙම කරු කරන නිසා. නමුත් ਸਰවචනාංශේ තමන් වහන්සේ ලෝකයාට ගෙන හරවා දාරන ලද මේ නිවනේ තියෙන අතිගම්භීරත්වයත් එක්ක බලනකොට ලාභ සත්කාර සම්මාන සිලෝකයේ කියන එක මහා තාර උපමාවෙන් විනහර දක්වනවා යම් කිසි පුරුෂයෙක් කර්මාන්තයක් සඳහා හරවත් ලීයක් එහෙම නැත්නම් අරතු සහිත ලීයක් හොයාගෙන කැලේකට ගිහිල්ලා ඒ පණ තියෙන එවැනි ගහක් හම්බ වෙලත් ඒ ගහේ හරය ඉක්මවලා එළය නැත්නම් මුරුදුලියත් ඉක්මවලා සෙවල පට්ටයත් ඉක්මවලා පොත්තත් ඉක්මවලා ඒ ගහේ තියෙන කොලාතු ඉති ටිකක් අරගෙන යන්න යනකොට ඒක දැකපු සත්පුරුෂයෙක් කල්පනා කරනවා අනේ මේ මිනිස්යා මේ වටනා දෙයකට හරයක් වෙයි මේ මෙතෙන්ට ආවේ. හර ඇති ගහකොත් හම්බුණා. ඒක දිරච්ච ගහකොත් නෙවෙයි පණ තියෙන ගහක්. නමුත් මේ මිනිස්යා හරයත් ඉක්මවල, එලයත් ඉක්මවල, සෙවල පට්ටයත් ඉක්මවල, පොත්තත් ඉක්මවල අතුවිචි ටිකක් අරගෙන යනවා. අනේ මේ මිනිස්යා හරය නොදන්න හැටි සාසනයක. අනේ මේ මිනිස්යා එලය නොදන්න හැටි. සෙවල පට්ටේ නොදන්න හැටි පිටපොත්තවත් නොදන්න හැටි කොළ ටිකක් අරගෙන යනවා කියන වගේ තමයි මේ තාසනික Brahmacharya රකින කෙනෙකුට ලැබෙන ලාභ සත්කාර සම්මාන සිරෝක නිෂ්ඨාවක් බාටපත් කරන ඒකෙන් තමන් උසස් කළ සලකනවනම් අනුන් පහත් කළ සලකනවනම් ලාභ සත්කාර උපදි සම්පatti ලැබුව වේ පුද්ගලයාට බුදුහාමුදුරුවෝ කටහෝදලා අසත්පුරුෂයයි කියලා කියනවා. කටහෝදලා අසත් ධර්මයේ රකින කෙනෙක් කියලා කියනවා. වැරදි ආදර්ශයක් දෙන්නෙක් වඩපත් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ලෝකේ දිහා ඇස්සටලා පොඩ්ඩක් බලන්න කොහෙද මේ ශාසනය තියෙන්නේ කියලා. මුළු ශාසනයම මේ ලාභයට සත්කාරයට සම්මානයේ සිලෝකෙට ඇදිලා යන යුගයක අපි කොහොමද මේ සර්වඥ දේශිත පදයක් නිවනෙන් මෙපිට ආචාර ධර්මවල එහෙම නැත්නම් සමාජයේ තියෙන දේවල් වලදී අපි කරගෙන යන්නේ කොහොමද ඒ නිසා යම් කෙනෙක් ඒ ලාභ සත්කාර සම්මාන සිලෝක විදගෙන විනිවිදගෙන නිවනට යනවනම් යන්න උත්සාහ කරනවනම් ලෝකයා කියන අපිට කරන්න බැරි දෙයක් කරන්න උත්සාහ කරන පිරිසක් කියලා චෝදනා කරනවා. කංගිතේ ඉහළට පිනන්න හදන පිරිසක් කියලා චෝදනා කරනවා. ඒ නිසා යන කෙනා වැටෙනකන් බලන ඉන්නේ කට්ටිය. අනික් කට්ටියගේ ක්‍රමයට ලාභයට සත්කාරට සම්මාන සිලෝකයට අනුයාත වෙනකන් ලෝකයා බලනවා. ඒක නිසා ඒ යන කෙනා ලාභ සත්කාර සිලෝක බුදුහාමුදුරුව පහත් කළා හලකලා තියෙනවායි. ඒක මදයට පමාදයට හේතු වෙන එකක් කිය. නැවතත් ජාති ජරා ව්‍යාධි මරණ නැති කිරීම සඳහා ඉදිරියට ගිය කෙනා මේ ලාභ සත්කාර සම්මාන සිලෝක ලැබීම නිසා ජාති ජරා දුවා ව්‍යාධි මරණයටපත් වෙනවා. ඒ නිසා මෙතනින් කියන්නේ නෑ ලාභ සත්කාර ලැබීම නරක දෙයක් කියලා. එහෙම නැත්නම් ලාභ සත්කාරය යම් ප්‍රමාණයකට නැතුව ඉස්සරහට යන්නත් බෑ. මේ ලැබිච්ච ලාභ සත්කාර සම්මාන සිලෝක බාධකයක් කරගන්න නැතුව සාධකයක් කර ගැනීමට තමයි බුද්ධජනසමේ ධර්මයක් මහා සාරෝපම සූත්‍රය මාර්ගෙන් දේශනා කරන්නේ. ඉතින් මේක ඇහුවට පස්සේ මේක හිතට වද්දාගත්තට පස්සේ කෙනෙකුට සලකා බලන්න ඕනේ නිවන් ලබන මාර්ගය යන කෙනාටත් නිවන පිළිබඳ හැඟීමක් නැත්තම් අනාතයි අසරණයි. ඒ නිසා නිවන් ලබන්න ඉස්සරලා මම මේ ලබන්න යන්නේ මොකද්ද කියන එක. මම ලබන්න උත්සාහ කරන්නේ අරටුවද, එලේද, සෙවලපට්ටේද, පිටපොත්තද, එහෙම නැත්නම් මේ අතුවිචි ටිකක්ද කියන එක දන්නේ නැතුව ඒක ගුරුවරයා කියලා දෙයි කියලා හෝ ඒක නැත්නම් මගදී හම්බ වෙනකොට මට පය වැදිලා හම්බ වෙයි කියලා හෝ යෝගාවචරය හිතනවා නම් ඒක යෝගාවචරය දැනගන්න ඕනේ අන්ධකාරය අතගෑමක් විතරයි. කිසිසේත්ම මේ දැනගෙන යන ගමනක් නෙවෙයි. අන්දාලියෙක් කැලේ ඇවිදින්න වගේ යණ යන තැන හැප්පෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මේ ගමනේදී කොච්චරක් දුරට යම් කෙනෙක් මම මේ වැඩ කරගෙන යන්නේ <clears throat> සුවසේවාවක් සඳහාද නැත්නම් වේදකමක් සුවසේවාවක් සඳහාද නැත්නම් හෙදකමක් සඳහාද මේ Brahmacharya රකින්න කියන එක යෝගාවචරය කොතරම්ද කවදද තේරුම් ගන්න. අද දියුණු රටවල් වල තියෙන බුද්ධ ධර්ම ඒකාන්තයෙන්ම වෙදකම හෙදකමටයි කරන්නේ. ඒ අත්තන්න කිව්වොත් මේකේ තියෙන්නේ වෙදකමට විතරයි කරන්නේ. හෙදකමට <clears throat> සරුවචනාංශේ හෙදකමයි මුලට තියලා තියෙන නිසා වෙදකමකුත් වෙයි. රෝගසෝයමකුත් වෙයි. ඒක නෙවෙයි ඵලය. මේක ඒකාන්ත ඵලය හෙදකමයි. ළඩවලටපත් නොවි සිටීමේ සෞඛ්‍යයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ස්වස්ථතාවය බලාපොරොත්තු වෙන්නේ කියලා කිව්වොත් මේ භාවනාවට පෙළඹෙන පිරිස මෙච්චර හිටින එකක් නැහැ. භාවනාවට පෙළඹෙන්නෙම මේ අතවාසියක් තියාගෙන. ඒ අතවාසිය කියන කෙනාට භාවනාවෙන් එවැනි ලෞකික අතවාසි බලාපොරොත්තු වෙන කෙනාට හම්බ වෙන ප්‍රධානම හෝනියම එහෙම නැත්නම් කරදරේ තමයි ලාභ සත්කාර ලැබීම. ලැබෙනකොටම ඒකෙම එරී ගන්නවා. ඒකම ගිලී ගන්නවා. මදේට ප්‍රමාදයට ලක් වෙනවා. අනු පහත් කළ සලකනවා. තමන් උසස් කළ සලකනවා. ඉතින් මේකේ ඉක්මවන්න පුළුවන්. උදේට කල්යාණ මිත්‍ර ආශ්‍රය කරනවා නම් මේ බණ අහන එක කියවලා බලලා පොතපැත්තකින් තියනවා වගේ නෙවෙයි. එදිනදා ජීවිතයට සම්බන්ධ වෙනවා නම් ඒ කෙනාට මේ ලාභ සත්කාර සම්මාන සිලෝකේ දරුණු විශයක් මේකෙන් ගැලවෙන්න බෑ කාටවත්. ඒ නිසා බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා ඒක පිළිබඳව අනුතුරු අංගවලා තියනවා කියලා ඒකේ ඉක්මවන්න පුළුවන් බව අද ඉස්සරහින් තියාගන්න ධර්ම කොටසේ පෙන්නනවා. ඒකින දැනගෙන බුද්ධ ආදී උත්තරමන් ආශ්‍රලා මේක පරිසංගීසුතනක් වශයෙන් පෙන්ලා තිනවා. ලාභ සත්කාර සම්මාන සිලෝක නොලබයින් එක නෙවෙයි. ලබල විනිවිදින එක. ඒක හරහ යන එක. ඊට පස්සේ යා ඒකට පමා නැතුව ඒකට මත් නැතුව අප්‍රමාදී වෙලා ඒක පිළිබඳ හොඳ යහ කල්පනාකින් කටයුතු කෙරුවොත් අප්‍රමාදෝ සමානෝ එයා ඒ අප්‍රමාදීව ඒ ඒ කඩයිල කඩීම පයින් සීල සම්පතං ආරාධේ ඊට පස්සේ යා සීලය අරසකරනද නැත්නම් සීල් රකින්ද එහෙම නැත්නම් ඉන්දිය සංවරය කරන්න වැඩ ආරම්භනවා මම දැන් සීලය අරසකරන්න ඕනේ කියලා තාය සීල සම්පදාය අත්තානුක්ඛංසේති පරම්මං විජිතේ ආට ඊට පස්සේ අර ලාභ සත්කාර සම්මාන උපයාගත්තා වගේ එයා කය වචන දෙක හුදුට හික්මව ගන්න. තිබුණට වැඩිය Tamanට තේරෙන්න පටන් අර ගන්නවා මම දැන් හොඳ සભ્ય වෙනවා. මම හොඳට සංස්කෘත ගතික වෙනවා. මම මහත්ම ගති දියුණු කර ගන්නවා. මම පිරිසක හැසිරෙන හැටි, සබේක තලයක හැසිරෙන හැටි, ශිෂ්ට වෙන හැටි, සීලාචාර වෙන හැටි, සීතල වෙන හැටි මම හොඳට තේරුම් ගන්නවා කියලා ඒ නොතිබිච්ච ශීලයක් හික්පිච්ච ගතියක්, මෘදු ගතියක්, මහත්ම ගතියක් ඇති කරගන්නවා. ඇති කරගන්නකොට යාට තේරෙනවා නම් මේ මට සීලය අවශ්‍යයි, මම සීලය රකින්නවා. වගේ මට සීලය රැකෙනවා. නමුත් මෛත්‍රිය එක්ක මේ වැඩේට බහපු බොහෝ දෙනෙක් <clears throat> උත්සාහ කරාට යත්තති සිල්පත කැඩෙනවා. ඒ පැත්තේ යැත්තෝ අපාරුවටපත් වෙනවා. ඉතින් ඒක නිසා මේ සීලය කියන මාතෘකාවෙන් බාරට මම සුවිශේෂයි. මම ගත්ත සීලය අරසා කිරීම දිගින් දිගටම ඉදිරියටම මම කරනවා. නමුත් මහත් එක වැඩ පටන් ගත්ත බොහෝ දෙනා දුස්සීලයි. එහෙම නැත්නම් මහත් එක Brahmacharya රකින්න බොහෝ දෙනා සීලය ගැන තැකීමක් කරන්නේ නැහැ කියලා එයා ඒ තමන් රකින්න සීලය පදනම් කරගෙන අනිත් අය පහත් කළ සලකනවා. එහෙම නැත්නම් තමන් උසස් කළ සලකනවා. අර ලාභ සත්කාරයක ඒ කඩේම පෙන්නට ඊ ගාවට තියෙන කඩේ මීට වැඩි ටිකක් මේ ආයාසයෙන් සපයාගත යුතු එකක් අමාරුවෙන් සපයාගත යුතු එකක් අභ්‍යන්තර හික්මීමකින් සපයාගත යුතු එකක් ඒක සපයා ගන්නවත් එක්කම එයාට ඇති වෙනවා අනු මේ අතින් දක්ෂ මම දක්ෂයි කියලා ඒ සීලය හේතු කරගෙන අර නුගුණ ධර්ම ඇති වෙනවා අත්ුක්කංශන පරවම්බන ඉතින් එතනදී ඒකේනා දැන් මම ලාභ සත්කාර ඉක්මෙව්වා මම සීලෙත් පරිපූර්ණත්වයටපත් වුණා කියලා සීලේ නිෂ්ඨාවටපත් කරගෙන එතන ඉඳලා ඒ ඇති වෙච්ච මාන්නක්කාරකම හරහා අනුන් පහත් කර සැලකීම හරහා ළම යමක් ලබාගත් කෙනෙක් වගේ බලාපොරොත්තු ඉෂ්ට කරගත්ත කෙනෙක් වගේ පරිපූර්ණ වෙච්ච කෙනෙක් වගේ හැසිරෙට පටන් ගන්නවනම් එතන ඒ නිවනට බාධාවක් වෙනවා මේ Taman රකින්න සීලය පිළිබඳ ඇතිවෙන්නා වූ Taman උසස් කරන සලකන ගතිය අනුන් පහත් කළ සලකන ගතිය. ඒ නිසා මේට සාමාන්තර සූත්‍රයක් මජ්ක්‍ධිම නිකායෙම තියෙනවා ਸਰවචනාංශේ දේශනා කළා සප්පුරුෂ සූත්‍රය කියලා. ඒකේ ਸਰවචනාංශේ ඒ පුද්ගලයාට කියනවා මේතර Brahmachariයට රැක්ක බැස්ස සිල්වන්ත වෙච්ච අසප්පුරුෂයයි කියලා. සීලවන්ත අසප්පුරුෂයයි කියලා කියනවා. ඉතින් ඒක නිසා ශීලයේ අද ලෝකේ කොච්චර දුර්ලභද දුෂ්කරද රකින්න ඒ ශීලය රැකලත් ඒක හරි ගිහිල්ලත් අසත්පුරුෂ වෙන්න ඉඩ තියෙනවා. අන්න එතනදී මේ සීල් රැක්ක පමණින් යෝනිසමංස් කාට වැටෙනවය? සීල් රැක්ක පමණින් සම්මා දිට්ඨියට වැටෙනවය? සීල් රැක්ක පමණින් සම්මා සංකප්පයට වැටෙනවයි කියලා කවුරු හරි හිතනවනම් මෙතනදී අදහස සුද්ධ කළ දැනගන්න ඕනේ. සිල්වන්ත වෙලත් මිච්ඡාදිත්‍ය වෙන්න පුළුවන්. සිල්වන්ත වෙලත් අයොන්සුමස්කාට වැඩෙන්න පුළුවන්. නුනුවනේ සලකා බලන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ ඒ කෙනාට දුස්සීලයක් දුස්සීලවන්ත වෙලා කරගන්නා වූ අහේනියන හා සමාන අහේනියක් නිවන ආවරණය වීම හරහා Brahmacharyaතරින් නතර වීම හරහා සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ දෙයට ඒ කෙනාට දුස්සීලයෙන් උපදෙස් ලැබලා කවදාකවත් හැදෙන්න බෑ. එයාට ඊට වැඩිය Brahmacharya හොඳට රැකපු ලාභ සත්කාර විනිවිද ගිය සීලේ විනිවිද ගිය ඊට වැඩිය උසස් වෙච්ච කෙනෙකුට ඇර මේ සීලවන්ත අසත්පුරුෂයා කාටවත් අහුම්කම් දෙන්නේ නැහැ. එයා බොහෝමත්ම ඔලොමල ගති පානවා. ඡන්ද පරිසෝ ගති පානවා. ඒ මොකද ඔයා දන්න බොහෝ දෙනා Tamanට වැඩිය දුස්සීලයි කියලා. ඒ නිසා එයා හිතනවා මම කතා කරන දේ තමයි අවසාන නිෂ්ඨාව. මං කියන්නේ ඔක්කොම අහන්න ඕනේ. මමයි මේ සමාජයේ වැඩිම සිල්වන්ත කියලා යාතින් ශාසනය විනාශ වෙන තැනටපත් වෙනවා. ඒකට දැන් නිදර්ශනයක් වෙනවා කාශ්‍යප සරුවච්චන් වහන්සේගේ ශාසනයේ අවසාන කාලේ වෙනකොට සංඝයාතර කිසිම සීලයක් කිසිම හික්මීමක් තිබිලා නැහැ. එතෙන්දී සහෝදරයෝ දෙන්නෙක් පැවිදි වෙලා තියෙනවා. මම හිතන්නේ බාල සහෝදරයා භ්‍රමචර්ය රැකලා තියෙනවා. ශීලෙත් රැකලා තියෙනවා. යාට තේරලා තියෙනවා මේ දේ දුස්සීල බොහෝ පිරිසක් අතර ඉඳගෙන රකින්න බෑ. ඒ නිසා එයා වනගත වෙලා අරියත්වයටපත් වෙලා තියෙනවා. අනිත් සහෝදරයා පිරිවෙනක නායකකමලා කරගෙන තියෙනවා. පිරිවෙනක නායක වෙනවා කියලා කියන්නේ බොහෝ පිරිස හසුරුවමින් අනික් අයට බණ භාවනා කියලා දෙමින් පොත් කියලා දෙමින් කටයුතු කරන එයා ළඟ බෞසුත භාවයේ ගොඩාක් තිබිලා තියෙනවා. සූත්‍ර විනය කටපාඩමින් කියන්න පුළුවන්. තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. ඒ නිසා ඉතාමත්ම ජනප්‍රිය මහාචාර්යවරයෙක් වගේ කටයුතු කරලා තියෙනවා. ඉතින් පොයගෙට සංඝයා රැස් වෙච්ච වෙලාවේ සංඝයාට ඉතින් මෙයා තමයි ලොක්කා දැන් මෙතන ආසනේ මූල ආසනේ අරගෙන විජිනිපතට අතට අරගෙන කියලා තිනවා අද ප්‍රාතිමෝක්ෂ දේශනා කරන දවසේ කාටද පුළුවන්නේ කටපාඩමින් ප්‍රාතිමෝක්ෂ දේශනා කරන්න කියලා. ඉතින් ඇත්තටම මෙයාගේ තියෙන මේ ඡණ්ඩපරසකම නිසා හෝ කටපාඩමින් කවුරක්වත් නැති නිසා අනික් කට්ටිය මොනේ මොන බලාගෙන තිබිලා තියෙනවා. එතකොට අහලා තියෙනවා මේ කාටවත් බැරිද මම මෙච්චර උගන්නන උදේ ඉඳලා හැන්ද වෙනකන් එක්කෙනෙකුටවත් බැරිද මේ මේ මේ ප්‍රාතිමොක්ෂයේ කටපාඩමින් කියන්නේ කියලා. කවුරුත් ඉදිරිපත් වෙලා නැහැ. ඊට පස්සේ යා කරලා තියෙන දේ ඉතින් එහෙමනම් මං විතරයි මේක දන්නේ. මම අද්ද මඹලට කියන එකක් අදින් ශාසනය ඉවරයි. එකෙකුටවත් බෑ ඊට පස්සේ ප්‍රාචෝස් දේශනා කරන්න කියලා විජිනුපත පොළවේ ගහලා නැගිටලා යනවා. ඊටයින් පස්සේ කිසිම සංඝයාංශ නමක් ප්‍රාචෝස් දේශනා කරන්නේ සාසන නිමාව ඇති වෙනවා. ඒ හාමුදුරෝ තාම කටගඳ ගගහ අපායේ පැහැිනවයි කියලා කියනවා. බෞසුතකම තියෙනවා කොමත් දන්නවා. නමුත් අනික් කටියට බෑ කියලා මම උසස් කියලා අර වගේ දරුණු ප්‍රකාශයක් කරුවාට පස්සේ ඒ ශාසනයට නැවතීමේ ලකුණ හිටිනවා. ඒ මොකද එයා හිතනවා දැන් ඔක්කොට වැඩි මම ලොක්කයි කියලා. ඒකට හේතුව එයා මේව කටපාඩම් කරලා බෞසුත වෙලා ශීලයක් වුණට වැඩිය මේ ශීලේ නිෂ්ඨාව කරගෙන. ශීලේ දන්නේ නැත්නම් උඹලගේ වැඩක් නැහැ. උඹලට කොච්චර කියලා දුන්නත් වැඩක් නැහැ කියලා ඒ කරන ප්‍රකාශය නිසා ශාසනයක නිමාවක් ඇති වෙනවා. ඒ පුද්ගලයාගේ ඇති වෙච්ච මේ අබහුවේ වචන නිසා තාමත් අපායේ පැහැෙන ගතියටපත් වෙනවා කියන්නේ. ඒ නිසා මේ දක්ෂකම තිබුණට ඒ දක්ෂකම අධිකාරී ශක්තියක් පාඩපත් කරගෙන විධායක ශක්තියක් පාඩපත් කරන ඒ දක්ෂ නැති අයට නීති පනවන්නයි පාලනය කරන්නයි ගියාට පස්සේ මේ මත්වීම සහ අමාවටපත් වීම කියන එක මුළු පරිසරයටම පිළිකාවක් පාඩපත් වෙනවා. ඒක නිසා සීලවන්ත වෙනවයි කියන එක ලේසි වැඩක් කියන එක නෙවෙයි මේකෙන් අදහස් කරන්නේ. නමුත් සීලවන්ත වෙච්ච පමණින් Brahmacharya අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා යා දැනගන්න ඕනේ මේ මමත් මේ දැන් මේ හයියෙන් කතා කරාට මමත් ඔතෙක්කල් මෙතෙක්කල් හිටිය සීලේ කඩ කඩ තමයි. ඉතින් මොකද්ද හේතුඵල ධර්මයක් නිසා මට හිටියට වැඩිය සීලක ඉන්න පුළුවන්. ඒක නමුත් මේ වැඩ කටයුතු වල නිමාවක් වශයෙන් හෝ අනුන් ඉදිරිපිට විධායක බලතල Tamanට පවර ගන්න හේතුවක් නෙවෙයි කියලා. ඒ සීලය Tamanගේ නිහතමානීකමට එහෙම නැත්නම් ඒ සීලය අනුට ආදර්ශයක් වෙන විදිහට පාවිච්චි කරේ නැත්තම් ඉතින් ඒකට සීලබ්බත පරාමාශයක් කියලා කියන්න පුළුවන්. සීලයේම දැඩි කර අල්ල ගන්න. හරි දේ තමයි. හරි දේ වුණත් ඒක අල්ල බදා ගත්තොත් ඒ කෙනාට ඉදිරි ගමනට බාධා වෙන අතර සාසනයට වැරදි ආදර්ශයක් වෙන අතර ඒ කෙනා ඒකෙන් අපා හෝ අපා දුකට සමාන දුකකටපත් වෙනවා. ඉතින් ඒ නිසා සීලයක් රකින්න ගම මගේ නිෂ්ඨාව මේක නෙවෙයි. තව ඉදිරියට යන්න ඕනෑ කියලා කල්පනා කරන එකක් පවා අද කියන්න අමාරුයි. මොකද අද භික්ෂු සමාජය වගේ එකක් ගත්තොත් සිල් රකින්නම් දකින්න බැරි තරම්. ඒ තරම්ම 11 සත්කාර සම්මාන සිලෝකට අහුවෙලා ඒ විශේෂ ව්‍යාපාර කරගෙන මේ ප්‍රෝඩක් කරගෙන ජීවත් වෙනවා. එහෙම නැත්නම් සිල්ලුතුන් වශයෙන් පෙනී සිටීමේ සීලතුන් ලැබෙන ලාභ සත්කාර පිදුන් ලැබෙමින් අර සීල නැති නැතුවයි කියා ගන්නව දුසිලතු පිටසක් පාලනය කිරීමේ අධිකාරී ශක්තිය ඇති කරගන්න. මේක තමයි ආගම කියන්නේ. මෙන්න මේ ආගමික නමුරුව මේ ආගමක තියෙන සංවිධානාත්මක ගතිය බුද්ධ ආගමට රිංගා ගන්න නැති වෙන්නයි බුදුචානන්සේ මෙහෙම සූත්‍ර දේශනා කරන්නේ. එහෙම නැත්තම් කියනවා නම් සිල්වන්ත වුණාට තව කෙනෙකුට අධිකාරී ශක්තියක් පටවන්න විධායක බලතල පවර ගන්න ගතියක් සීලෙ නැහැ. පුළුවන්කම තියෙන්නේ හැකියාව තියෙනවා නම් තව කෙනෙකුට අර තේරෙන තාලෙට දුසීලුමත් මේ මේ මේ ආධිනව තියෙනවා. ඕ හොඳට හිත දැඩි කරගත්තොත් සුසිල්වත් වෙන්න පුළුවන්. ඒක නිසා කරුණා කරලා ඒ විදිහට Taman ඒක දැඩිසේ හිතට අරගෙන සුසිල්වත් වෙන්න හදනවා කියන එක පණිවිඩයේ නියත බණකින් හෝ ආදර්ශයකින් හෝ බණකින් කියලා දෙනවා වෙනුවට උඹලට කවදාකවත් බෑ. උඹලා දන්නවා සිල්පත කඩාන තියෙන්නේ. මම උඹලත් එක්ක සම්බන්ධයක් නැහැ කියලා තමන් සුචරිතවාදයේ ගත්තොත් ඒ සුචරිතවාදයේ ගැනීමේ පාප කර්මයටපත් වෙන්න පුළුවන් වෙන්නේ භාවනා කරන අයට විතරයි. ගොඳට මතක තියානින්ද මේ භාවනා කරනවා කියලා ඉහළට ඉහළට කටයුතු කරන අයට තමයි මේ අකුසල කර්ම කරන්න පුළුවන්. ඒක නිසා ධම්මසංගණී අභිධර්ම පොතක් ඒකේ සඳහන් කරලා තියෙනවා භාවනාවට භ්‍රමචාරීකට ලැබෙච්ච නැති අභිනිෂ්ක්‍මණයක් කරපු නැති මිනිස්සෙක් ඉන්නවනම් ලෝකේ සාමාන්‍ය කියනවා අන්ධ පෘථග්ජනයයි කියලා. අන්ධ පෘථග්ජනයා සංසාරයට බැඳෙන්නේ තෘෂ්ණාව නිසා. යාට ඕන කරලා තියෙන්නේ රූප ගොඩක් දකින්නයි. යාට ඕන තියෙන්නේ ශබ්ද ගොඩක් අහන්නයි. යාට ඕන තියෙන්නේ ගඳ රස පහස ගොඩක් ලබන්නයි. යාට ඕන කරන්නේ හිතට එන එන හිතවිලිත් එක්ක සුවසේ ජීවත් වෙන එකයි. ඒ නිසා මේ මිනිස්සයා ඒ ලබා ගැනීම සඳහා ලෝකේ තියෙන ජඩකම් තේරුම කරනවා. ඉතින් ඒ නිසා ඒ මනසට සංසාරේ බැඳලා තියෙන එක පුරුකයි, එක එක බැම්මයි, එක වරපටයි තණ්හාව. නමුත් භ්‍රමචරියට ගිය කෙනා දුෂ්කරක් මේ අබිනිෂ්ක්‍මණය කරපු කෙනා භාවනාවට ගිය කෙනා ඒ කෙනා සීලයට රකින්න ගිය කෙනාට භ්‍රමචරියට තියෙන එකම බාධාව තණ්හාව නෙවෙයි ද්වේෂය. ඊට ඊට පස්සේ සිල් ලකින් නැති අය කෙරෙහි අවතිනා වූ द्वේෂය එහෙම නැත්නම් අනුන් කෙරෙහි යත්තා වූ විවිචනය එහෙම නැත්නම් මේ ලෝකේ කොච්චර දුස්සීලද කියලා හැම කෙනෙක්ම කරන දුස්සීලයෙන් මෙයා පව පුරගන්න. ඒ නිසා Brahmacharya රකින්න ආයත ප්‍රධාන වශයෙන්ම Brahmacharya බාධා කරන තණ්හාව නෙවෙයි ද්වේෂය. ඒක නිසා ඒ ඉවෙස්පර්ලියක් සිද්ධ වෙනවා. කාමභෝගී පු탁ඥය අමුදරුවන් රකින්න, ගල්දොර රකිමින් කටයුතු කරන අන්ධ පෘථග්ජනය බැඳෙන්නේ ආසාවට. නමුත් බ්‍රහ්මචරීට ගිය ගමන්, සීලයට ගිය ගමන් දුවට කල්පනා කරන්න කොච්චරක් දවසකට උදේ ඉඳලා හැන්ද වෙනකන් අනුම කරන අකුසල කර්ම නිසා තමන්ගේ account එකට ඒ අකුසල කර්ම සමාදන් වීමක් වෙනවාද කියලා. ඉතින් ඒකට පස්සේ ඒ කෙනා භ්‍රමචර්යයක් මොනකත් කරගන්න හම්බ වෙන්නේ මේ නඩු අහනකොටම නඩු වලට පක්ෂයක් අරගෙන අරක මේක විසඳන්න ගිහිල්ලා බුදුහාමුදුරුවත් කරපු නැති මේ අධිකාරී ශක්තියක් ඇති කරගෙන ඔක්කොටම විනිශ්චයකාරක වෙන්න හදනවා. එහෙම නැත්නම් අඩු ගන්න ගොඩ පෙරක දොරුවෙක් වෙන්න හදනවා. ඒක නිසා උදේ ඉඳලා හැන්ද වෙනකන් කවුරු කොතනක අකුසල කර්මයක් කරත් මේ කෙනාට භාවනාවක් කරගන්න බෑ. හිතන රක් වෙනවා කලබල වෙනවා. ඒ මේ මට මතකයි මම මෙල්බන් වල ඉන්නකොට මේ මහත්තයා පොතේ ගුරෙක් තමයි. ඒ වුණාට බොහොම ආශාවෙන් ඇවිල්ලා භාවනා වැඩමුළුවට දීමාසික භාවනා වැඩමුළුවට ලියාපදිංචි වුණා. දහස් දෙකක් ගියාට පස්සේ ඊ타ත්ම දුක්ඛිතව ඊ타ත්ම කනගාටුවෙන් කියනවා ඉතින් කොහොමද ස්වාමීන් වහන්සේ මම මෙච්චර රෙජිස්ටර් වුණත් බොහොම අමාරුයි මේ මේ මට භාවනා කරන්නේ මේ අම්පාරේ හාමුදුර කෙනෙක් මරලානේ මුස්ලිම් මිනිස්සු ඉතින් අපි කොහොමද මෙහෙట్లా ඉඳලා භාවනා කරන්නේ මගේ හිත පුළුවන් තරම් තැවෙනවලු මේකට මොනව හරි කරන්න ඕනේ එවන්ස ඉන්නේ මෙල්බර්න් වල. ආම්දුව මරලා තියෙන අම්පාරේ. මම මහත්තයාට ඔක ෂුවර්ද මේ මුස්ලිම් මිනිස්සෙක් හාමුදුරුවෝද කියලා. ඒක නම් කියාට දන්නේ පත්‍රේ තිබුණයි කියලා. මොකද පත්‍රකාරයෝ කියන හරියක් පච කියන බව දන්නේ නැද්ද කියලා. මහත්තයාට සල්ලි දෙන්න පුළුවන් නම් මම සල්ලි දීලා කෙනා ගිහිල්ලා බලන්න වෙලා තියෙන ඕක නෙවෙයි. ඒ වුණාට මේ මාත්‍යගත මොනිකන් ගලවන්න බෑ. ඒ තරම්ම දැවීමක් ඇති වෙනවා මේ සිංහල බුද්ධ ධර්ම ගතිය. අපේ හාමුදුරු කෙනෙක් අන්‍යාගමිකයන්ගේ වද වදේට ලක් වෙලා තියෙනවා කියන්නේ. ඉතින් ඊට පස්සේ කොතන පවක් කරත් මේ මනුස්සයාගේ හිත ගොජ දාන්න පටන් ගන්නවා මේ සුචරිත වාදයක් මුල් කරගෙන. ඉතින් ඒ කිනාව ගොඩගන්න මොනම කර්මස්ථානයක් දුන්නත් මොන දක්ෂ බණක් කිව්වත් කරන්න බෑ මොකද යාගේ හිත තියෙන්නෙම ඒ සුචරිත වාදයක් මුල් කරගෙන. ඉතින් අහිංසක මිනිස්සෙක්. එහෙම නැත්නම් ඇත්තටම හොඳ වැඩක් ලෝකේ සුචරිත වෙනවා නම් හොඳයි කියන එක හොඳ දෙයක්. කරන්න බැරි නම් අපිට කරන්න බැරි නම් මේ වැඩේ අපිට කරන්න තියෙන්නේ තමන්ගේ ජාම බේර ගන්න බලපං. පුළුවන් නම් කරපං. බැරි නම් මේ තමන්ගේ සීලෙත් කඩාගෙන, තමන්ගේ සමාධියත් කඩාගෙන, භාවනාවත් කඩාගෙන මේ පැලහෙන්න පටන් අර ගන්නවා කොහෙදෝ වෙන අකුසල කර්මයක් නිසා. ඒ නිසා මේ සීලේදී සුචරිතවාදී නිසා මේ ඇති කරගන්න සමාජ මට්ටමේ ආචාර ධර්ම මට්ටමේ දෙක දිහා බලාගෙන ඉන්නකොට මේ මිනිස්සුયો කරගන්න අහක යන දේවල් උඩක් දාගෙන තැවෙන තැවිල්ල දිහා බලනකොට ඒක මේ Brahmacharya රකින්න සිල්වතුන්ට පමණක් වැළඳෙන ලෙඩක්. හොඳට බොන මිනිස්සෙක් බලන කවදාකවත් කවුරුත් මොනවත් වැරද්දක් කරාට ඌට ගානක් නැහැ. ඒ ඌ හැමදාම බිලනේ නේද? ඌ වැරද්ද කරන නිසා කාගවත් වැරද්ද ප්‍රශ්නයක් නැහැ. ඒ න භාවනා කරන්න කිව්වෝ කියනවා මේ සුරාවත් එහි රසයත් බොන padi දනන් මිස නොබන අමනයන් කෙසේ දැනගනීද කියලා. සංස්කෘත ශ්ලෝක කියන්නේ කවදාකවත් කාගවත් වැරද්දක් හොයන්න යන්නේ නැහැ. ඒ මොකද උදේ ඉඳලා හඳනකම් ඌ ඉන්නේ වැරද්දේ. ඉතින් ඒ නිසා ඌට කිසි ප්‍රශ්නයක් නැහැ. හරීම సౌందర్యාත්මක කවුරු බැන්නත් කවුරු ගැහුවත් ඉතින් පිළිගන්න ඇත්ත නේ වැඩි. මම උදේ ඉඳලා හඳනකම් බීලා ඉන්නේ. දැන් බොන්නේ නැති මනුස්සයෙක් එක්ක ඕසලංගේ මැස යන්න බෑ. එයාට සූරාසල් වහන්න ඕනේ. රජේ බෞද්ධ වෙන්න ඕනේ. ලෝකෙම මේ පන්සිල් රකින්න ඕනේ. ඉතින් මේ කොන්ත්‍රාත් එක බාරගත්තට පස්සේ කවුරු අකුසලයක් කරත් මේගොල්ලෝට වැටෙනවා. ඉතින් මෙන්න මේ අන්ත දෙකට අහුවෙන්නේ නැතුව සීලෙකුත් රකින්න ගමන. ඒ සීලය Tamanට වාසිය පිණිස එහෙම නැත්නම් සාධකයක් කරගන්න මිස මේ සීලය බාධකයක් කරගන්නත් පුළුවන් නිසායි සරුවචනංශයේ සීලබ්බත පරාමාස කියලා ඒක සංයෝජන ධර්මයක් හඳුන්වා දීලා තියෙන්නේ. ඒ සංයෝජන ධර්මය සංයෝජනයක් බවටපත් වෙන්නේ බෞද්ධයාට විතරයි. ඔයි කිසිම ආගමක වෙන ආගමක සීලය කතා කරන්නේ නැහැ. කිසිම තැනක නැහැ. ඒක නිසා පටලවා ගන්න යන්න එපා. ඒ සරුවචනංශය පහළ වෙන්නේ ඉස්සෙල්ලා ඉන්දියාවේ සීලය පිළිබඳ වර්ණගීමක් තිබුණායි. එහෙම එකක් තිබිලා නැහැ. මේ බුද්ධ ආගමට පස්සේ තමයි ඊයත් මේ ශිල්පද වගේ දේවල් තමන්ගේ ආගමට සම්බන්ධ කරගත්තේ සරුවචනංශය ඉදිරිපත් කරන ලද මේ සාසනික භ්‍රමචර්ය හරහා. ඊට ඉස්සෙල්ලා මොනවාක්වත් තිබිලා තියෙන්නේ නැහැ. තිබිලා තියෙන්නේ මේ දේව පුරාණයක් විතරයි. ඒ නිසා දැන් අපි හිතනවා ඒ ඒ තිබිච්ච දේවල් අපි Hindu ආගමෙන් ගත්තයි ඉන්දියාවෙන් ගත්තයි කියලා වෙන්න පුළුවන්. ඉන්දියාවෙන් තමයි මොකද බුදුචාන් වහන්සේ ඉන්දියාවෙන් කියලා පිළිගැනීමක් තියෙන නිසා. ඒ නිසා මේ සීලය කියන එක බෞද්ධයාට තියෙන සුවිශේෂී බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරන ලද ලකුණක් වගේම බෞද්ධයා දෙපැත්ත මේ කපා ගන්න දෙපැත්ත කැපෙන අවියක්. ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ සීලය පිළිබඳව පරාමාස නොකර සම්මර්ෂණය කරන දන්නවා පරාමර්ෂණය කරන්නේ නැතුව සම්මර්ෂණය කරන දන්නවනම් ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා අවිප්පටිසාරත්ථාය ආනන්ද කුසලානි ශීලානි. ආනන්ද මේ සීල කුසලය කියන්නේ සීලේ පරාමර්ශය නොකර සම්මර්ෂණය කරන්න දන්නවනම් එයා සීලය රකින්න කෙනාගේ හිත විපිලිසර ගතිය අඩු කිරීම තමයි සීලෙන් ලබා දෙන කාරණාව. තමන්ගේ හිත මොන දේ කරාම විපිලිසර වෙන්නේ. කවුරු සිල්පද කැඩුවත් තමන් අතින් සිල්පදයක් කැඩුනත් විපිලිසර වෙන්නේ. ඒක හදා ගන්න කටයුතු කරනවා මිස ඒ හනුන්ගේ සිල්පද හදන්න යන්නෙත් නෑ. කැඩිච්ච සිල්පදේ පිළිබඳ පශ්චාත්තාප වීම කියන්නේ අකුසලයක් බව තේරුම් ගන්න. කැඩිච්ච සිල්පදේ පිළිබඳ පශ්චාත්තාප වෙනවා කියලා කියන්නේ නීවරණයක් බව තේරුම් අරගෙන ඒක පශ්චාත්තාපයෙන් පැත්තක තියලා ඊ ගාවට කල යුත්තේ මොකද්ද කියලා ගුණවතෙක් සිල්වතෙක් ළඟට ගිහිල්ලා සමාව ඉල්ලගෙන මම තිබෙන්නේ මෙහෙම දෙයක් වුණා. ඒක නිසා මම ඉදිරියට මෙහෙම නොකරනද මම අද දැඩි අදිෂ්ඨානයක් ගන්නවා කියලා ආයති සංවරේ පිහිටනවා නම් ඒකට බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තියෙන්නේ සාසනික පණ. සාසනේ පණ කියන්නේ තමන් කරපු වැරද්ද බාර අරගෙන අදාළ පුද්ගලයාට හෝ ගුණෝත්ෙක් සිල්වත් ළඟට කියලා හෙලි කරලා මත්තේ ඒක නොකිරීමට ගන්න අදිෂ්ඨානය තියෙනවා නම් එතන බුදුන් පහල වුණා වගේ. එතන සද්ධර්මයේ සජීවී බවට පත් වුණා වගේ. අන්ධ පුතඥයා කරන්නේ වෙච්ච වැරද්ද වසාලා හෙලන එක. කවදාකවත් ඒක හෙලි කරන්නේ හෙලි නොකිරීම පිණිස අත්තරෝට ගානක් තියලා හෝ තමන්ගේ ගුණ චර්චා පළ කරගන්න. එහෙම නැත්නම් අසල්වැසියන් කියනවා අනේ මෙහෙම දෙයක් වුණා කාටවත් කියන්න එපා. මම අරසා කරන්න කියලා. ආර්ය විනය දන්න කෙනා එහෙම නැත්නම් සීක භාවයටපත් වෙච්ච කෙනා පළවෙනියෙන්ම කරන්නේ තමන් අතින් වෙච්ච වැරද්ද හෙලි කරන එක. යං කිංචි කම්මං කරෝති පාවකං කායේන වාචා උදචේතසාව අබබ්බෝධෝ තස පරිච්ඡාදාය අබබ්බදාදිත පදස උත්තා කියලා ඕගොල්ලෝ මේ රතන සූත්‍රයේ ගාතාවක් කියනවා. ආර්ය ආර්යයන් වහන්සේ නමක් ගැන. ඒක සාමාන්‍යයෙන් කියන්නේ අෂ්ටාර්ය පුද්ගල සංඝ රත්නය කරයි රතන සූත්‍රය මේ ආනුභාව තියෙන. ඒත් කියනවා යං කිංච කම්මං කරෝති පාපක. ඒ ආර්ය පුද්ගලයා යම් පාප කර්මයක් කරනවා. කායේන වාචා උදචේතසාව. කායෙන් අකුසල වෙන්න පුළුවන්. වචනෙන් වෙන්න පුළුවන්. තත් හිතින් වෙන්න පුළුවන්. කායෙන් වචනෙන් හෝ චේතසා. අබබ්බෝසෝ තස පටිච්චාදය. එයා ඒකේ වසංගණ්ඩ අභෞවිය වෙනවා. එයාට බෑ කවදාකවත් වසන් ගන්න බෑ. එයාට පළවෙනියම දේ ඕන කරලා තියෙන එක හෙලි කරන්න. ඒක තමයි ආර්ය පුද්ගලයාගේ තියෙන පළවෙනිම ලකුණ. ඒක අනාර්ය පුද්ගලයාගේ අන්තිම ලකුණ. එයා බැරිම තැන තමයි වැරද්ද බාර ගන්න. උසාවියටත් ගෙන්නලා උඹ වැරදිකාරය නිර්දේශකාරය කිව්වොත් නිර්දේශකාරය කියන තමයි ලෑස්ති. ඒකල අරේමුත් නඩුවාලා මෙහෙමුත් නඩුවාලා සාක්ෂි දෙනකොට ඉතින් ඊට පස්සේ වැඳ වැටලා කියනවා නඩුකාර හාමුදුරන් අනේ පින්වත් හාමුදුරනේ ගුණවත් ඔබත් විනිශ්චයකාරතුමනි මං වැරද්ද නම් කරා අඩුම දඬුවම මට ලැබෙන්න. එතකොට මුළු උසාවියේම තීරලා ඉවරයි මේ මනුස්සයා කක්ක කරලා ගාගනක් ඉවරයි කියලා. එතෙන්දි තමයි අඩුම දඬුවම ඉල්ලන්නේ. නමුත් කාටවත් අනුකම්පා කරන්න බෑ. මොකද ඒ වෙනකොට වැරද්ද පැත්තක තියේදී බොරු දහහක් කියලා. ආර්යනාචනෝගේ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි ඒ කාගත් එක්කත් එක සාක්ෂි වෙන්නේ අභව්‍යයි වසංගන. අබබ්බතාදිත පදසවතා ඒක නිසා එයා හෙලි කිරීම තමන්ගේ වැරද්ද හෙලි කිරීම නිහතමානීත්වය හරහා ශාසන ගෞරවයෙන් ඒ වගේම විනය සලකලා ඒ කටයුතු කරන්න මේ ඉදිරිපත් කරන එක්කනා ළඟට ගිහිල්ලා බය අඩු වෙන්න ඕනකම නිසා නෙමෙයි. එයා දන්නවා මේ සීලයක් ඉදිරියට රකින්න නම් අත්ුක්කංශන පරවම්බන කියන්නේ මම අතින් නම් වරදින්නේ නැහැ. උඹලා අතින් තමයි වරදින්නේ කියලා මම උසස් අනුපහත් කරන කෙනාට සමාවිල්නවා කියන එක අත්‍යන්ත අමාරුයි. මොකද යා ගුණ චරිතයක්ම වාපෙන්නගෙන ඉන්නවා. මම සරතෝ භද්‍රයි කිසිම වැරද්දක් නැති කෙනෙක්. ඒ නිසා මට වරදින්නේ නැහැ කියලා. ඉතින් ඒකෙම පේන්න පටන් අර ගන්න පුළුවන් සුව කරන්න බැරි ලෙඩක් හැදිලා තියෙනවා. මේ මනුස්ස ලෝකේ කාටවත් එහෙම ප්‍රකාශ කරන්න බෑ. ඒ මොකද මනුස්ස ලෝක කියන්නේ වැරදිල්ල. මේකේ තියෙන හරියක් තියෙන වැරදි විතරයි. මේක තියෙන හරියක් තියෙන්නේ දුක විතරයි. එහෙම කෙනෙකුට කියන්න බෑ මම කිසිම වැරද්දක් නැති දෙකේ වෙනස් වෙච්ච කෙනෙක් කියලා. ඒ නිසා මේ ලෝකේ ජීවත් වෙන කෙනෙක් කවුරු හරි එහෙම හිතනවනම් ඒ සුව කරන්න බැරි ලෙඩක්. ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ තමන් ඒ නිසා මේ මේකෙන් අවසරපත්‍යක් කරන්න පුළුවන් තරම් වැරදි කරන්න හදන එක නෙවෙයි මේ කතා කරන්නේ. තමන් පුළුවන් තරම් පරිතද කරගන්න ඕනේ. තමන් පුළුවන් තරම් බයලජ්ජ වැඩි කරගන්න ඕනේ. තමන් පුළුවන් තරම් ඉන්දිය සංවැඩ ඇති කර ගන්න නැති කර ගත්තත් මේක කැඩෙන්න පුළුවන් අනාත්ම ධර්මයක් නිසා. කැඩිච්ච ගමන් තමන් හා සමග භ්‍රමචර්ය රකින්න කෙනේ සාකි කරගෙන එයාට හෙලි කරනකොට ਸਰවචන්සේ සඳහන් කරලා තිනවා ආවි කතා ඉස පහසුවෝති. හෙලි කරන්නට පහසුවක් තියෙනවා. ඒක විනයේ ලහ ගහනකොටම පටන් ගන්නකොටම කියලා දෙන දෙයක් තමයි මේ තමන් ළඟ වැරද්දක් තියෙනවනම් හෙලි කරන්න හෙලි කරපු කෙනාට පහසුවක් තියෙනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලා අතර ආපත්‍ය දේශනාවක් එහෙම නැත්නම් වැරදි හෙලිකිරීමක් තියෙනවා. ඒක ශිෂ්ටාචාරයේ මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ ඉහළම දේ. වැරද්ද වෙන බව පිළියර ගන්න වැරද්දක් වෙච්ච ගමන් තාපේක්ෂෝ නාච නමක් ළඟට ගිහිල්ලා වැඳලා අවසරයි ස්වාමීන් වහන්සේ මගේ ඇති මෙන්න මේ මේ වැරද්දක් සිද්ධ වුණා මම විනී නාමයෙන් ඔබ වහන්සේලාට මම මේක හෙලි කරනවා ඔබ වහන්සේට මම හෙලි කරනවා කියලා. ඒකට ඒ ස්වාමීන් වහන්සේත් මේ ශාසක කියනවා හොඳයි. මත්තේහි ආරසා වීම සඳහා සංවර වීම සඳහා මේක අවස්ථාවක් කරගන්නයි කියලා විනය නාමයෙන් එයාට උපදේශයක් දෙනවා. ඉතින් ඒක තියෙන තාක්කල් Brahmacharyaක් රැකෙනවා. සාසන Brahmacharyaක් පැවිද්දක් රැකෙනවා. එහෙම නැත්නම් මම වැරදි කරන්නේ නැති කෙනෙක් කියලා සුද්ධවන්තයෙක් කියලා අනුග විනිශ්චය කරන්න විනිශ්චයකාරකමක් ගත්ත ගමන් ඒ කෙනා අනුන්ගේ පව් තමන්ගේ මල්ලේ දාගන්න කෙනෙක් බාටපත් වෙනවා. ඉතින් මේ විදිහට තමන්ගේ වෙච්ච වැරද්දට සාසනානුලෝමිකව පිළියම් කිරීමේ ක්‍රමයක් සරුවචනanse මෙච්චර උසස් කළ සලකලා තියෙද්දි තමන් තමන්ගේ වැරද්ද හෙලි කරන්නේත් නැත්නම් අනුන්ගේ වැරද්ද දැකලා ඒක මත ඉඳලා ඒ මනුස්සයා චප්ප කරන්න ඒ මනුස්සයා පහත් කරනත් කටයුතු කරනවා නම් සීලේ ඒකාන්තෙම කටුකොහලක් වඩපත් වෙනවා. කටුපෙරේක දාලා පෙරළුවා වගේ වෙනවා සීලේ කියන එක. කුරුසෙට සීලා එන ගැහුවා වගේ වෙනවා සීලේ කියන එක. ඒකට නෙවෙයි ਸਰවඥාන්සේ සීලේ පෙන්ලා දෙලා තියෙන්නේ අතරමඟ යන ගමනේදී අවශ්‍ය කරන උපකරණයක් මිස සීලය කියන්නේ නිෂ්ඨාව නෙවෙයි. අන්තිම දේ නෙවෙයි. ඒ අනකොට තිබිය යුතු දෙයක්. ඒකට අපි කියනවා සීල අනුග්‍රහිතය කියලා. මේකෙදී සරුවචනාංශේ ඒ විදිහට සීලය වරදවා ගන්න කෙනාට පිටපොට යවන කෙනාට කියනවා ගසේ හරය තියෙද්දි එලේ තියෙද්දි සෙවල පට්ටේ තියෙද්දි පොත්ත අරගෙන යන මිනිහෙක් වගේ කියනවා. ආවේ සත්කාර ගෙනියන මිනිහා කියන්නේ කොලාතු ඉති ගෙනියන මිනිස්සෙක් කියලා. වට පොත් ඇරෙන මොකද හර තියෙන ගස්වල පොත්තත් හරි ලස්සනයි ලොකුවට ඝනකමට තියෙනවා. නමුත් ඒ කිසිම උපකරණයක් ආයුධයක් හදන්න බෑ දරට නම් ගන්න පුළුවන්. ඉතින් ඒ අර හරපද්ධතිය ඉක්මවලා පොත් අරගෙන යනවා වගේ තමයි ගහකට බෑ පොත් නැතුව ජීවත් වෙන්න ගහයි පොත්තයි කියන එක ගහේ අරසත් අත්‍යවශ්‍යයි. ඒ නිසා සීලය භ්‍රමචරියට අත්‍යවශ්‍යයි. ඒක ඒක දිනු වෙන්නේ නැත්නම් තමන්ගේ එන්නේ එන්නේ අධිශීලයට යන්නේ නැත්නම් හොඳට මතක තියාගන්න ප්‍රඥාවේ සීලය දිනුවක් වෙලත් නැහැ. ওই කාලය ඇතුළත සමාධිය දිනුවක් වෙලත් නැහැ. ඒකයි මේ සීලය එක තැනක දැක් ගැහෙන්නේ මෙත් ඇහි වෙන්නේ. සීලේ යම් විදියකට හික්මීමේ ඉන්ද්‍රිය සංවරයේ බයලජ්ජාවේ වෙනසක් ඇති වෙනවා නම් ඒක හොඳටම පෙන්වන ඊට වැඩිය අභ්‍යන්තර සාධක වෙන සමාධිය ප්‍රඥාවේ වෙනසක් වෙනවා. එතකොට මේ පුද්ගලයාගේ සමාධිය ප්‍රඥා වැඩෙනකොට ලෝකයාට ආචාර ධර්මවල දිහාවට මේ පුද්ගලයාගේ ලොකු ශිෂ්ට සම්පන්න වීමක් වෙනවා. ඔකට කියනවා බෞද්ධ ශිෂ්ටාචාරය කියලා. එහෙම නැතුව මේ විශ්වවිද්‍යාලයේ බෞද්ධ ශිෂ්ටාචාරය උගන්වන ඩිප්ලෝමා කෝස් එක හරි BSc කෝස් එක නෙවෙයි බෞද්ධ ශිෂ්ටාචාරය කියන ඔය පොත්වල නෙවෙයි තියෙන්නේ. තමන් සමාජයත් එක්ක හැදෙනකොට අඩු ගැටුමක්, අඩු ඝර්ෂණයක් ඇතුව යන්න පුළුවන් සමාජය පිළිකුල් කරන්නේ නැහැ. හැබැයි සමාජශීලී වෙන්නේ නැහැ. සමාජයත් එක්ක ගත කරන ජීවිතය ගත කරනවා ඒ ඉන්න සමාජයේ ආචාර ධර්ම මොනවාද කියලා දැනගෙන යාම බේර ගන්නවා මිසක්කා අනුන්ට නීති හදන්න යන්නෙත් නැහැ. Taman ඇති නීති කරනවායි කියලා පශ්චාත්තාප වෙලා හීනමානයක් ඇති කරගන්නෙත් නැහැ. ඒ නිසා ඒ සීලය සම්බන්ධයේ කළ යුතු කාරණා ටික දන්නේ නැත්නම් මම කැමති දේශනාව ඉතුරු කොට ඉස්සරහට ගෙනියන්න යාට සමාජයට කොච්චර බාධා වෙනවද කියලා. ඒ සීලය පිළිබඳව පිළිහිටීම يعني කය වචන දෙකේ අතපසු වීම මේ වැරදි වලට අපි සීල කියලා කියන්නේ. ඒක පිළිබඳ හරියට පිළිතන්න බැරි නම් ඒ පුද්ගලයාගේ දුර්ලභම හොඳටම පේනවා. ඒ මානසිකව ඇති වෙන ආකල්පවල එහෙම නැත්නම් යෝනිසමස්කාරයේ එහෙම නැත්නම් සම්මාදිට්ඨියේදී එයා කොච්චරක් හරි දේ තිබියදී බැරි දේ ගන්නවද කියලා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි සීලයක පිළිපිටපු කෙනෙක්, ලාභ සත්කාර විනිවිද දැකපු කෙනෙක් භාවනාට ගියයි කියලා කියමු. සීලය යම් ප්‍රමාණයක ඇති කරන පංචිල් හෝ අටසිල් හෝ දසසිල් හෝ ධර්මනීර සීලිය හෝ උපසම්පදා සීලිය ගන්න. අරන භාවනා කරගෙන යනකොට එයාට මම දැන් ඊට වැඩිය අද සිල්වන්තය මම ශිල්පදයක් රකින්නවයි කියලා හිතේ ආඩ්‍ය ගතියක් නැත්තම් නැත්නම් සීලය නිසා හිත අලුත් වීමක් වෙලා නැත්තම් ඒ කෙනා හැම වෙලාවෙදීම බණ භාවනා කරනකොට එන සෑම කරදරයකදීම හිතවිල්ලක් ආවත් වේදනාවක් ආවත් සද්දයක් ආවත් ඒ Tamanට දෙස් දී ගන්න ගතිය වැඩි යනවා. කිසිම අනුකම්පාවක් ඇත්තේ නැහැ මේ හිතවිල්ල ආවේ මම හිතලාද නිකම්ම හිතිලාද මේ සද්දේ ඇහුනේ මම හිතලා ගත්ත එකක්ද නැත්නම් නැත්නම් මට ආමන්ත්‍රණය කරපු සද්දද නැත්නම් ආකන සද්දයක්ද මේ වේදනාව කාව පළියට ඒක දරා කියා ගන්න බැරිද එහෙම නැත්නම් දරා කියා ගන්න පුළුවන් වුණත් හිත ඇවිල්ලා තියනවාද කියලා බලනකොට එයාට තේරෙන්න පටන් අර ගන්නවා මම මේ අඩු ගානේ සමාධිය පැත්තක දිවිච්චාවයි ප්‍රඥා පැත්තක තිබිච්චාවයි මම මේ අඩු ගන්න මෙහෙම ඉඳගෙන ඉන්නකොට සිල්පද කැඩෙන්නේ නැහැ. ඉන්න ඉඳගෙන ඉන්නේ නැතුව අපි මේ වෙලාවේ භාවනා මධ්‍යස්ථානයක නොඉඳ gedara හිටියා නම් කාටද අතක් කුසල හෝ අත් දෙක මුසල කියන්න පුළුවන් වෙන්නේ මේ ඉන්න චිත්තක්ෂණේ මගේ අතින් කායික අකුසලයක් වෙන්නේ නැහැ කියලා. මෙලෝ ඉන්න මොනම කෙනෙකුට කියන්න බෑ. මම හිතේ වාචසික දුස්චරිතයක් වෙන්නේ නැහැ කියලා කාටද කියන්න පුළුවන්? කාටවත් කියන්න බෑ. ඒ තරම්ම කෙලසිච්ච ලෝකයක් මේකේ. ඒ නිසා එහෙව් කෙනා ඇවිල්ලා සීලයක් රැකගෙන භාවනා කරගෙන ඉන්නකොට අඩුවානේ කායික දුස්චරිතය කය හෙල්ලෙන්නේවත් නැහැ. මොනතරම් උත්කෘෂ්ඨ සීලයක්ද රැකෙන්නේ? වචනේ වැරද්ද තියා වචන දොඩන්නේම නැහැනේ. මොනතරම් උත්කෘෂ්ඨ සීලයක්ද රැකෙන්නේ? ඉතින් එතකොට හිතේ ටිකක් ওই සද්ද හිතවිලි එන්නේ ඉඳී තියෙනවා. වේදනාවෙන්න තියෙනවා හිත ටිකක් තැලෙන්න ඉඩ තියෙනවා මොකද අඩු ගානේ Tamanne කල්පනා වෙනවා නම් සමාදන් වෙච්ච සීලයේ උත්කෘෂ්ඨ වශයෙන් රැකෙනවායි කියලා මේ මනසට ඒකම මොන තරම් සතුටක්ද කොහෙන් ගන්නද මේක සුපර් මාකට් එකෙන් ගන්නද බුදුහාමරගෙන් හොරගම් කරන්නද සිල්වන්තයෙක්ගෙන් හොරගම් කරන්නද කොහෙන්වත් ගන්න බෑනේ කවුද ඒ සතුට විඳින්නේ ඔක්කොමලා කන ගැටෙනවා අයියෝ භාවනා කරන්න ඉඳගත්තට මොකද පතම ධානය ලැබුණ නෑනේ දෙවෙනි ධ්‍යානෙ ලැබුන්නේ නැහනේ. විපස්සනා ඥාන ටික පෙළ ගැහුන්නේ නැහනේ. පළවෙනි මාර්ග ඥානෙ ලැබුන්නේ නැහනේ. මේ සේරම සීලබ්බත පරාමාස වලට වැටෙන පුස් හිස් ඇල්දහි ඇහිදල් සහිත දේවල්. යට සතුටු වෙන්න දනවනම් මම මේ ඉඳගෙන මේ කය වචන දෙකෙන් චේතනාවක් කරන්නේ නැතුව චේතනා විරහිතව නම් හෘද වස්තුව ගැහෙනවා. ලේ ගමන් කරනවා. නියපොතු වැවෙනවා. කේස් ගස් වැවෙනවා. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. චේතනාපූර්වක මම මොකුත් කරන්නේ නැහැ ඒකට මම මේ වාඩිලා ඉන්නේ. ආ ඒක සතුට වෙන්න පුළුවන් නේද? එතකොට කාය සංස්කාර වචී සංස්කාර වශයෙන් තමයි නිදොස්නේ. ඒතර 100ට 60 66ක් ලකුණු ලැබිලානේ. ඉතින් මේ ඉඳගෙන ඉඳීම පිළිබඳ මේ සතුට කවුද ලබන්නේ? එහෙම කවුද මේ සීලය පිළිබඳව වාසිදායක විදියට, භ්‍රමචරයේ රැකෙන විදියට, සාධනීය පැත්තට ඉදිරි ඉදිරිය සලකා බලන්න. ඉඳගත් වෙලේ ඉඳලා කහින කවුරු හරි කහින වේලා පාස නැදකින් නොකතන්න දෝමකින් කියලා ඉතින් හිතන අර කරගන්න. හිතවිල්ලක් එන වෙලාව පාස අනේ මේක කවදා නැති කරන්න මන් දන්නේ නැහැ. මෙච්චර වාඩිනත් මේ කුණු කන්දලේ කොහොටක්වත් වෙන කියලා දත් කනවා. කකුල රිදෙන්න පටන් ගන්නකොටම නැදකින් වෙනද කවදාකවත් නැතුව මේ කකුල කපලා දාන්න නැත්තම් කිය ඉතින් දිගටම පැහැිනවා. ඒ කියන්නේ රාජ්‍යර ලැබිච්ච මේ හිතාමතා නෙවෙයි මේවා වෙන්නේ. ඒ හිතාමත අකිරුවොත් අකුසල් වෙන්නේ. මේ නොහිතා නොපතා එන දේවල් පිළිබඳව මත ප්‍රකාශ කරන්න ගිහිලා අහක යනයි කොච්චරක් කොඩක් වේදා ගන්නවද? ඒ නිසා ඒ වෙලාවේ සලකා බලලා හිතෙනවා හිතවිලි ආවා. මම හිතලාද මේ කාවේ නැත්නම් ඉබේද? ඔන්න හිතලා නම් වැරද්දක් වෙනවා. ඉතින් අපි වාඩි වෙන්නේ හිතන්න නෙමෙයිනේ. අපි වාඩි වෙන්නේ ආනපාන බලන්න. නමුත් හිතවිලි එනවා. ඉතින් ඒක දිහා කියන්න පුළුවන් නම් ගැඹුරෙන් මේ හිතවිල්ල මම නෙවෙයිනේ මේක මගේ නෙවෙයිනේ මේක මගේ ආත්මය නෙවෙයිනේ ඉතින් ඒ නිසා ඕකෙන් පව් ගන්න නැතුව ඔකත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැතුව මේ හිතවිලි තියෙද්දි තරණ දෙයක් නැහැ පුළුවන් ද කියලා බලන්න පුළුවන් නම් ආනාපානිය ඉන්න පුළුවන් ද කියලා මට අඩු ගන්න මම ඉඳගෙන ඉන්න බව දාන්න පුළුවන් ද කියලා ඒ නිසා රැකෙන සීලය පිළිබඳ ආඩම්බර වෙන්න පුළුවන් ද කියලා මගෙන් කයින් වචනෙන් අකුසල් රැස් වෙන්නේ නැහනේ හිතවිලි කොච්චර ආවා සීලය කැඩෙන්නේ නැහනේ ඒක මම දන්නේ දන්නවද කියලා මේ පිරිස. හිතෙන් සිල් කැඩෙන්නේ නැහැ. සිල් කැඩෙන්නේ කයින් වචනෙන්. ඉතින් මේ කය වචන දෙක යම් ප්‍රමාණයකට මේ ශික්ෂාවකට ලක් කරගෙන ඒ මැත්ත සමාධි භාවනාවකට ගැලපෙන විදිහකට ප්‍රඥා භාවනාව විදිහට ගැලපා කය හදාගෙන tempat වෙලා ඉන්නකොට අර කොහෙදෝ යන හිතවිල්ලක් නිසා ඒකත් එක්ක උරුට්ටු වෙලා රණ්ඩු කරන්න ගිහිල්ලා මේ සලුවක සාදාලා නැගිටලා ගියොත් එතන ඉඳලා ආයේ කයමුත් අකුසල වෙන්න ඉඩ තියෙනවා. වචනෙමුත් අකුසල වෙන්න ඉඩ තියෙනවා. මොකද හිත පැහැදිලා තියෙන්නේ. නමුත් මේ ශිල්පදයට මගේ සීලය කඩන්න බෑ. මේ මේ හිතවිල්ලට මගේ සීලය කඩන්න බෑ කියන එක දන්නවනම් බුදුහාමුදුරුවෝ ඉස්සරහා ඉන්නවනේ hina වෙවි. මේන හිතවිල්ලකට කවදාකවත් මගේ සීලය කඩන්න බෑ. පුළුවන් නම් කඩපන්. තවත් ටිකක් යනකොට තේරෙයි මේ හිතවිල්ලට මගේ සතිය කඩන්නත් බෑ. ඒක බර දැනගෙන යනවනම් තේරෙයි. මේ දැන් ඉස්සලා මම ආනාපානෙ ඉන්නේ. දැන් ආනාපානෙ කඩාගෙන හිතවිල්ලක් ආවයි කියමු ආනාපානෙ ڇප්ප කරන යට කරන හිතවිල්ලක් ආවා. නමුත් ඒකට කිපෙන්නේ නැතුව එහෙම නැත්නම් හිත චංචල කරගන්නේ නැතුව කම්පණය කරගන්නේ නැතුව දැන් මගේ හිතේ තියෙන ආනාපානෙ නෙවෙයි හිතවිල්ලක කියලා හේඳයි මම හිතවිල්ල හිතනවා කියලා මෙනෙහි කරනකොට සතියේ හේමම රූප කර්මස්ථාන ඉඳලා නාම කර්මස්ථානට යනවා මිස සතිය කඩා වැටීමක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ මේ හිතවිල්ල කොච්චර බලවත් වුණත් ඒක යම් යම් ඇහිදල් තියෙනවා. අඩුපාඩුකම් තියෙනවා. ඒ අතරතුර Tamanට සමාදම් වෙන්න පුළුවන් නම් මේ සිල්පදයේ මේ හිතවිල්ල කොච්චර චිත්ත වීති වශයෙන් ගියත් මම කය වචන දෙකෙන් ක්‍රියාවත් නොවන තාක්කල් මගේ සීලය කඩන්න හිතවිල්ලකින් බෑ. ඒ වගේම මේ ශබ්ද ඇහෙන්න ඉඩ තියෙනවා. ඒ ශබ්ද කොයි එක ඇහුණත් එක්ක මට නුයේ නම් ආමන්ත්‍රණය කරන්නේ ශබ්ද කිව්වේ සීල කඩන්න බෑ. මට ඒක මනාපමන පහළ වෙන්න පුළුවන්. ඒක සීල කඩන්න බෑ. ඒ වේදනාව එනවා. වේදනාව සමාට වනේ දාලා කොටනවා වගේ. එහෙම නැත්නම් පොක් ගෙඩියක් කරන ගිරේකෙන් ලියනවා වගේ. කැපි කැපි කැපි කැපි යනවා. මොහොත ඒක පිළිබඳව දන්නවනම් මේ වේදනාව කොච්චර ආවත් මම ඒක පිළිබඳ සචේතනිකව වෙනසක් ඇති කරන්නේ නැත්තම් ශිල්පදයක් කරෙන්නේ නැහැ. ඒ නිසා ඒ ඉන්න ඉරියව්වේ ඉරියව්ව පවත්වීම ශීල ආරක්ෂා කිරීම අතින් උද්දම සාක්කිය. ඒ නිසා මම බලනවා පුළුවන් තරම් ඒ දරා කියා ගන්න පුළුවන් හිතවිල්ලක් ආවට වේදනාවක් ආවට සිතවිල්ල සද්දයක් ආවට පුළුවන් තරම් මේ මම මෙතන ඉඳගෙන ඉන්න බව විතරක් මෙනෙහි කර ගන්න පුළුවන්. ඉඳගෙන ඉන්න බවට සමාදම් වෙන්න පුළුවන් නම් එයාට මේ සීලය සමාදානය හරහා හිතට එන්න පුළුවන් වික්ෂිප්ත භාව. එහෙම නැත්නම් තමාදාය සික්කති නෑ ඒකදී බුදුහාමර කියපු වදනේ තමයි අවිප්පටිසාරත්ථාය ආනන්ද කුසලාණ සීලාණ. කුසල සීලය නැත්නම් සීල කුසලේ ආනන්ද හිත අන්‍ය වේත වෙලා විපිලිසර වෙන ගතිය නැතිකරන්න නැංගුරමක් වෙනවා. සීලය අරසා කරගන්නව නම් සීලය අරසා කරගන්න කෙනාට හිතවිල්ලෙන් ප්‍රශ්නයක් නැහැ. හිතවිලි කොහෙන් ආවද මොන જાතියෙන් ආවිල ගියත් සීල කියන ශේෂ්ත්‍රයට අතුල් වෙන්නේ නැහැ. මොකද ඒ කය වචෙන්ට අදාළ නැහැ. වේදන ආවට කය වචෙන්ට අදාළ නැහැ. ඒ සද්ද ආවට කය වචෙන්ට අදාළ නැහැ. ඒ නිසා මම මේ රැකින සීලය අර්ථ කරන්න ඕනේ කිව්වොත් එයාට එකක් දැනගන්න පුළුවන් මම මෙතෙක්කල් මේ අදාළ නැති හිතවිලි වේදනා ශබ්ද නිසා සල්ුවක සාදාලා නැගිටලා ගිලා සීලත් කඩ සීලෙත් කඩාගෙන හිතත් නරක කරගත්ත අවස්ථා ගණන් ටොම් ගණන් තියෙනවා. අවුංශක නෙවෙයි ටොම් ගණන් තියෙනවා. අද මම බලනවා ඒ විදිහට මම සල්ුවක සාදාලා නැගිටලා යන්නෙත් නැහැ. පුළුවන්තරම් බලනවා හිතවිලි ආවට මං කයින් වචනේ ප්‍රතික්‍රියා කරලා නැහැ නේද? මයින් කයින් වචනේ වෙනස් කරන්න මං චේතනා පහළ වෙලත් නැහැ නේ තව. ඒ හිතවිල්ල ඇවිල්ලා මට පීරිගගා ඉන්නවා මට පවුරුගගා ඉන්නවා මාව කුප්පන්න උත්සාහ කරනවා. මම ඒ හිතවිල්ලෙන් පීරි ගෑම කුප්පේම මගේ දුර්ලභමක් වෙන්න පුළුවන් වුණාට බුදුහාමුදුරුවෝ මෙතන ඉන්නවා ආනාපානේ වාසේ. බලන්න මේ හිතවිලි වලින් පීරි ගෑවෙද්දී කුප්පණ ගතිය තියෙද්දී මම වට්ටන්න හදද්දී මට කිතෙක් දුරට ආනාපානේ සරණ යන්න පුළුවන්ද? නැත්නම් ඉන්නේ ඉරියව්ව සරණ යන්න පුළුවන්ද කියලා බැලුවොත් එහෙම බලන කෙනාට තේරෙනවා හිතවිලි කියන්නේ ඒක ඝන ස්තරයක් නෙවෙයි ඇයිදයි සහිත එකක් හිතවිලි අතරේ යම් අවස්ථාවල තමන් ඉන්නේ ඉරියව්ව දකින්න පුළුවන් ආනපානෙ දකින්න පුළුවන් මේක ගොඩාක් පැහැදිලි වෙනවා ගොඩක් නියෝජනය වෙනවා සක්මන් භාවනාවෙන් සක්මන් කරන කොච්චර හිතවිලි තිබුණත් සෑහෙන දුරට හිතවිලි තියේදී මේ වම තියෙන බව දකුණ තියෙන බව හිතවිලි අස්සේ දකින්න පුළුවන් අන්න එතෙන්ට ගිහිල්ලා මේ යෝගාවචරය මේක තමංගේ සීලය පිළිබඳ උත්කෘෂ්ඨ තත්ත්වයක්. භාවනාවේ දියුණුවක් කියලා ඒක දියුණු කරන්න ගත්තොත් හරියට හිතවිලි පාවඩයක් උඩ ඇවිදිනා වගේ ඇවිදින්න පුළුවන්. තරම් හිතවිලි ගොඩාක් උඩ ඇවිදින්න නමුත් තියෙන තියෙන වෙලාවේ අතරින් පතරින් මේ වම තියෙන බව දකුණ තියෙන බව මම ඉඳගෙන නෙවෙයි ඉන්නේ මම ඇවිදින බව තේරුම් ගන්න පුළුවන්. එතකොට එයාට තේරෙනවා හිතවිලි නැති තැන සක්මන් කරනවට වැඩිය උත්කෘෂ්ඨ සතියක් තියෙනවා. හිතවිලි තියේදී හිතවිලි හරහා විනිවිදලා දකින සක්මන. ඉතින් ඒ නිසා එයා තවදුරටත් ඒ හිතවිල්ල මාර් බල වේගයක් විදියට හෝ බාධකයක් විදියට සලකන්නේ සාධකයක් කරගන්නවා. මේ හිතවිල්ල තිබුණාට සතිය ගැදෙන්නේ නැහැ. ගැදෙන වෙලාවල් තියෙනවා. නමුත් ඉස්සරට වැඩිය අතරින් පතරින් සතිය පිහිටවන්න පුළුවන් ගතියක් මට තියෙනවා. ඒ වගේම කිසිම සත්‍යක් නිස්සද්දව සත්‍යක් නැතුව නිස්සද්දව ආනාපාන සතිය පවත්වන වෙලාවක හෝ එහෙම නැත්නම් චක්මනක සතිය පවත්වන වෙලාවේ අපිට බලාපොරොත්තු නැති සද්දයක් ආවයි කියලා කියන්නේ. එතකොටම හිත පාට කැඩෙනවා. කැඩෙන්න පුළුවන්. ඒක ප්‍රබඳව ඒක දෝෂයක් නමුත් ඊට මම මොනව කරන්නේ? මම කරපු දෙයක් නෙවෙයිනේ. නමුත් මේ සද්ද නිතර එන එක සද්දයක් නම් ඒ යෝගාවචරයට අවස්ථාවක් ලැබෙනවා මේ සද්ද එනකොටම නම් හිත ටිකක් කැළඹෙනවා නිකන් අපි හිතුවොත් මේ කැලයක් මැද තියෙන වතුර විලකට උලගේ පාවෙලා ආපු කොලයක් වැටිච්ච ගම කැලිමාලාවක් නගිනවා. නමුත් ආයෙ කොල වැටුනේ නැත්තම් ඕක ආයෙ තැම්පත් වෙනවනේ. දිගිතිරම කොළ වැටුණොත් තමයි කම්පණය වෙන්නේ. එක කොළයකට බෑ මුළු විලම සදාකාලිකව කම්පණය කරන්න. ඒ සද්දයකට බෑ අපේ හිත දිගටම කම්පණය කරන්න ඊට පස්සේ අවස්ථාව ලැබෙනවා මේ ඒ ඒ ඇති වෙච්ච සද්ද කම්පණය නතර වෙනවා. ඒ නතර වුණාට පස්සේ මම එක්ක සතිය පිහිටුණා. එහෙම නැත්නම් ඒ ඉරියව්ව දිහා ඉරියව්ව අරමුණු කරගන්න යන්න ගියොත් අර නිතර ඒකාකාරී වෙන සද්ද මැද වරින් වර අරමුණට සමීප වෙන්න පුළුවන්. ඉරියව්වට සමීප වෙන්න පුළුවන් ගතිය එනකොට යෝගාවචරයට තේරෙනවා මේ ලෝකේ කවදාකවත් සද්ද නැති තැනක් නැහැ. හැබැයි තාම සද්ද තියෙනවා. යම් මට්ටමකට තද්ද ගොරෝසු වුණාට පස්සේ තමයි අපිට ඒක වදයක් කරදරයක් වෙන්නේ. දැන් වවුලට ඇහෙන සද්දේ අපිට ඇහෙන්නේ නැහැ. වවුල සම්පූර්ණ ගමන් කරන්නේ මේ ආලෝක තරංග හරහා. නිසා වවුලට ඒ ඒ සද්ද ඇහෙනවා. අපිට ඇහෙන්නේ නැහැ. ඒක නිසා වවුලට අපිට විතරක් භාවනා කරන්න හම්බෙන්නේ. ඒකට අපිටත් පුංචි සද්ද ඇහෙනවා. ඒ නිසා මම හිතන වවුල නිවන් දකින්න නැත්තේ උණ්ඩ සද්ද ඇහෙන නිසා. ඒ වගේම කියන්න පුළුවන් එහෙනම් සද්ද පිළිබඳව නම් බාධා තියෙන බීරන්ට නිවන් ලැබිලා තියෙන්න ඕනේ උප්පත්තියෙන්. අයගුණ්ඩ සද්ද ඇහෙන්නෙම නැහැ. ඉතින් මේ තර්ක සියල්ලම පුත්‍රජානසේ ඉදිරිපත් කරන උඹලා මේ මොකක් අල්ලගෙන මේ නඩු කතා කරන්නේ. ඒ තමන්ගේ තියෙන බංකොලොත් ගතියනේ අඩුම ගානේ තමයි සීලය රකින්නවා කියන එකේවත් නැහනේ. තෙදක් ආඩිය ගතියක් මේ සීලය කියලා කියන අනු පහත් කරන්න තමන් උසස් කරන්නේ නෙවෙයි. මේ කොච්චර සද්ද ඇහුණත් සිල්පද කැඩෙන්නේ නැහැ. ඉතින් ඒ ටික සමාදන් වෙනවනම් අඩු ගන්න මේ සක්මන් කරන පැයේදී මම පැයේම ශිල්පද කැඩෙන්නේ නැහැ. ඒක වේදනාව එනවා. එන හැම වේදනාවකටම ඩිස්ප්‍රින් බොන්ටයි පැන්ඩෝල් ගහන්නයි සිතාලේපේ ගහන්නයි යන්න ඕනේ නැහැ. අපි කොහොමවත් යම් කිසි වේදනාවකට මම ලෝකෙ ජීවත් වෙන්නේ. වේදනාවක් නැත්තම් ඒත් අඬනවා අංශභාගය කියලා. අංශභාගය පැත්ත හිතාම මේ පැත්ත අතක ගන්නවා අනේ මේ පැත්තෙන් කිසිම දැනීමක් එන්නේ නැහැ. වේදනාවක් එන්නේ නැහැ. තනි අතින් වැඳ වැඳ අඬනවා. ඒ මොකද වේදනාවක් නැහැ. වේදනාවක් තියෙනකොට භාවනා කරන්න බෑ. ඉතින් මේකෙදී අපි දැනටමත් මේ ජීවන යාත්‍රාව නඩත්තු කරන යනකොට සෑහෙන වේදනා ප්‍රමාණයක් දරාගෙන යන්නේ. දැන් අපි සීලයක පිළිතලා ඒ ජීවන යාත්‍රාව පවත්වීමට ගන්න මේ එකවල ස්වභාවය, එකලා ස්වභාවය අරමුණ පැවැත්වීමට තියෙනවා. ඉරියව්ව පැවැත්වීමට තියලා කියනවා මේ වේදනාව නිසා ඉරියව්ව නොතේරෙන මට්ටමට අකාමකා දමන මට්ටමට ڇප්ප කරන මට්ටමට යනවද නැත්නම් මේ වේදනාව දරාගෙන ඉඳද්දී වේදනාවට සමාව දීලා මට ඉරියව්වට වරින් වර යන්න පුළුවන්ද කියලා බැලුවොත් මේ අනුන්ගේ වැරද්දට සමාව දෙන ගතිය තමන්ගේ සීල්පදේ කරනාම සමාව දෙන ගතිය මානසික මට්ටමේදී වෙන හැටි තමයි මම ওই නිදර්ශන සුණුකෙ පෙන්වන්න හදන්නේ. සද්දයක් ආව පමණින්ම ඔස්සවලගේ මැස්ස යන්න බැරුව වගේ සලුවක සාදාලා නැගිටලා යන්න ඕන කමක් නැහැ. වේදනාවක් දැනෙච්ච පමණටම හිතවිල්ලක් ආව පමණටම ඒ සද්ද වේදනා හිතවිලි නතර කරන්න හදන හිතවිල්ලම වනස් හිතවිල්ල. ඒකට කියන්නේ අවිහිංසා විහිංසා සංකප්ප කියලා. මේ හිතවිල්ල නැති කරන්නේ කොහොමද? වේදනා නැති කරන්නේ කොහොමද? සද්ද නැති කරන්නේ කොහොමද කියලා කල්පනා කරන එක ද්වේෂපදනමේ තියෙන්නේ. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ අපට පෙන්වන්න හදන්නේ ඒ සාමාන්‍ය පොඩි සද්දයක් තියෙද්දි වේදනාවක් තියෙද්දි සිතිවිල්ල තියෙද්දි අරමුණ පවත්තගෙන යන දේ අතින් ගින්දර ගෙනියන කෙනෙක් වගේ කම්බේ කැවිදින්න උත්සාහ කරන කෙනෙක් වගේ ඒ දණ්ඩක යන්න හදන කෙනෙක් වගේ අත්තල නැතුව යන්න උත්සාහ කරොත් ඒ යෝගාවචරයට හම්බ වෙනවා අර කය වචන යම් ප්‍රමාණයකට සීලේ මාර්ගයෙන් හික්මවගෙන ඉදිරියට යනකොට පුංචි වේදනාවක් පුංචි ශබ්දයක් පුංචි හිතවිල්ලක් කරා සතිය කැඩෙන්නේ නැහැ කියන පදමේ යන්න ගියොත් එන්නේ එන්න අභියෝගයක් කරනවා මේට වැඩි සද්දයකදී මට සතිය කඩා ගන්න තු වෙන්න පුළුවන්ද මේට වැඩි වේගෙන් අර හිතවිලි ධාරාවකට මට සතිය කඩා ගන්න තු වෙන්න පුළුවන්ද මේට වඩා වේදනාකාරී වේදනාවක් තියදී සතිය කඩාගෙන ඉන්න පුළුවන්ද කියලා හැමදාම තිබුණට වැඩිය අභියෝගතා පරීක්ෂණයක් වෙනවා එන්නේ එන්නේ එන්නේ එන්නේ හරහා ඒ යෝගාචරයේ ඉවසීමේ ශක්තිය දැරීමේ ශක්තිය වැඩි වෙනකොට ඒ යෝගාවචරය දැන් අර කය වචන දෙකේ හික්මීමක් නෙවෙයි මෙතන සිද්ධ වෙන්නේ. හිතේ හික්මීමක් එන්න පටන් හිත නොසලෙන තත්යකට. පුංචි පුංචි දේවල් ගණන් ගන්න නැතුව ඒ පුංචි පුංචි දේවල් තියෙද්දිත් සමතුලිත භාවය, සමබර භාවය, ඉදිරිය බලන ගතිය සතිය කැඩෙන්නේ නැති ගතිය බලනකොට ඒ පරාසය වැඩි වෙන්න වැඩි වෙන්න සමාධිය වැඩි වෙනවා. ඒ සමාධියට මම නම් කරන්න විපස්සනා සමාධිය කියලා. ඊට තේරෙන පටන් අර ගන්නවා සාමාන්‍ය සද්ද ප්‍රමාණයක් තියෙද්දි මට භාවනා කරන්න පුළුවන්. සාමාන්‍ය හිතවිලි ප්‍රමාණයක් තියෙද්දි පුළුවන්. සාමාන්‍ය වේදනාවක් තියෙද්දි බලහන් ඉන්න පුළුවන් කියලා ඒ එක එකකට එක එක හැටි. තමරුන්ට සද්ද හරීම හිතියරකාරී. සමහරට වේදනා හිතියරකාරී. තමරුන්ට හිතවිලි හිතියරකාරී. ඒ හිතියර කරන දේ යාගේ මුළු හිතම පෙළනවා. මේ යා දන්නවනම් දැන් මම හිතවිල්ලකින් පෙලෙන්නේ කියලා. අර සතුටු වෙන්න පුළුවන් මට සද්ද හිති කරදරයක් නැහැ, වේදනා කරදරයක් නැහැ. අර හිතවිල්ල දුකට ගත්තොත් හිතවිල්ලෙන් ڇප්ප වෙලා, තැලිලා, පෙලිලා ඒකට වෛර කරනවා මිස ඕනම හිතවිල්ල තියලා කල්පනා කරන්න ඒ වෙලාවේ මට සද්ද බාධාවක් නැහැ, වේදනා බාධාවක් නැහැ. හොඳට වේදනාවක තැවෙන වෙලාවක බලන්න ඒ වේදනා බාධායින් වෙලාවේ සද්ද එන ගැහුවත් ගන්න නැහැ. හිතේ ප්‍රශ්නකුත් නැහැ. නිසා මොකාද ඔළුව උස්සන්නේ? අන්නේ ඔළුව උස්සන එක හරියට දැනගත්තොත් ඒක ඔළුව උස්සන තව දෙන්නේ යටපත් කරගන්න. කිසි ඌට තෑග්ගක් දෙන්න වලට. හිතවිල්ලක් ආවයි කියලා කියන්නේ හිතවිල්ල සද්දත් යටපත් කරගෙන එන්නේ වේදනත් යටපත්. ඒ ඌට කියන්නේ මස්සිනම බහපු නිසා හරිසෝ. ඔබත් පොඩ්ඩක් ඉඳලා මයිත් ඒ ග්‍රීන් ටී ටිකක් බිබී හිටපන්. ඔබ හිටියේ නැත්නම් අර දෙන්න එක්කෙනෙක් එනවා මෙතේ. නිසා එන්නේ හිතවිල්ලත් එක්ක ෂේප් වෙන්න දන්නවනම් ඒ මනසට ද්වේෂයක් නෙවෙයි එන්නේ ආපු එකෙන් ප්‍රයෝජනයක් ගන්න එකයි තියෙන්නේ. ඉතින් එවැනි දක්ෂකම් එවැනි මේ යෝනිසමනසිකාර එහෙම නැත්නම් මේ සම්මා සංකප්ප එහෙනම් මේ සම්මා දිට්ඨිය හරියට දන්නේ නැතුව කවුරු හරි හිතනවා මට සද්ද කවදාකවත් එන්නේ නැති. වේදනා කවදාකවත් එන්නේ නැති. ඉතිලි කවදාකවත් එන්නේ නැති එකක් තියෙනවා නම් මේ ලෝකේ කොහේ හරි නිවනක් මොකටද? නිවනක් අවශ්‍යතාවයක් නැහැ. මේ ලෝකේ කොතනකවත් නැහැ. කිසිම කෙනෙකුට ලැබෙන්නේ ලැබෙන කෙනාට ලැබිලා තියෙන මොකද්ද? හිතවිලි ආවට හිත කරදර ගන්න එපා. වේදනා ආවට හිත කරදර ගන්න එපා. ශබ්ද ඇහුණට ජාතක හොයන්න යන්න එපා. හිත කරදර ගන්න එපා. ඒ අල්ලපනල්ලේ සතිය පවත්වන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒ සීල ශික්ෂාව ඉක්මහර ගිහිල්ලා සමාධි ශික්ෂාවට වැටෙනකොට ਸਰවඥාන්සේ සඳහන් කළා තියෙනවා චක්කුණා රූපං දිස්සා න ව්‍යංජනක් ගායි යෝති නානු ව්‍යංජනක් ගායි යෝති අත්තාද සත් යත්වාදි කරන මේ තං අසංගතං විහෙරන්තං uppajjati papaka akusala dhamma tattva sangaraya apajjati අපි සීලේක ඉඳලා සමාධියට ගිහිල්ලා උන්න හිතවිල්ලක් එනවා හිතලා කාපු ගමන් එයා කල්පනා කරනවා මේ හිතවිල්ල વિશે ආයුෂ සමාජ කාර්යයෙන් වැඩ කරොත් දැනට මේ තියෙන චිත්ත ප්‍රවෘත්තිය මේ හිතවිල්ලට ති ද්වේෂයෙන් කෙලසෙන් හිටිය. හිතවිල්ල පිළිබඳ ඇයි මේ කාවේ මොන හිතවිල්ලද රාගද ද්වේෂද මෝහද කියලා හිතවිල්ල ගැන පහුරු ගාන්න ගිය ගමන් ඒකට සාපේක්ෂව මනාපමනාප පහළ වෙනවා. ඒ නිසා යම් ආකාරයකින් මේ හිතවිල්ල නිසා මගේ හිතට එන්න පුළුවන් රාග ද්වේෂ දෙක නැති නොවීම පිණිස මම කරන යම් හික්මීමක් තියෙනවනම් ඒකට කියනවා අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් න උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තං පග්ගණ්ණාති පදාය. නූපන් අකුසලයක් නූපද වීම පිණිස මේ සුද්ධ කරගත්ත චිත්ත ප්‍රවෘතිය එහෙමම තව චිත්තක්ෂණයක් ගෙන ගැනීම පිණිස Taman අර සද්ද ගැන හිතුවේ ආපු හිතුවිලි ගැන බලන්නේ නැතුව ඒ අල්ලපනල්ලේ ඉන්න ඉරියව්ව ගැන බලලා ඒ අල්ලපනල්ලේ ආස්වාද ප්‍රසවාසයේ බලලා මේ හිත තැම්පත් කළොත් එයා නෝපන්න කුසල නෝපන්න කුසල නොයිපද වීමේ දක්ෂකම බලනවා ඒ සඳහා කළ යුත්තේ මොකද්ද? යර එන හිතවිල්ලි න ව්‍යංජනග්ගායෝති න හිතවිල්ලේ අංගපසංග බලන්න යන්න එපා. හිතවිල්ලට සමාව දෙන්න යන්න එපා. හිතවිල්ලම කතා කරන්න යන්න. කතා කරපු ගමන් ඒකේ ව්‍යංජන අනුව්‍යංජන බලන්න පටන් ගන්නවා අංග ප්‍රත්‍යංග බලන්න පටන් ගන්නවා එතකොට ආනාපානෙ සම්පූර්ණයෙන්ම අමතක වෙනවා ඉරියව සම්පූර්ණයෙන් අමතක වෙලා අර එන හිතවිල්ලත් එක දිග කිවිසුමකට යනවා ඒ නිසා එන හිතවිල්ලේ ඒ වේදනාවේ ඒ සද්දේ විස්තර අස්තර හොයන්න හදනවා කියලා කියන්නේ ආනාපානට අනදර කිරීමක් ආනාපානෙ පාවා දීමක් හිතවිල්ල ගැන නොතකා හැරීමක් එතකොට ආයශරයක් ගිහිල්ලා අර හොද හොද මඩේ දැම්මා වගේ එනේ එනේ හිතවිල්ල පාස හිත දූෂ්‍ය කරගන්න. වේදනාව පාස හිත දූෂ්‍ය කරගන්න. සද්ද පාස හිත දූෂ්‍ය කරගන්නවා. ඒක තමයි ස්වභාවෙන. එක්කිනෙකට පුළුවන් නම් එක චිත්තක්ෂණයක ඒ සද්ද මාර්ගයෙන් හිතවිල්ල මාර්ගයෙන් වේදනා මාර්ගයෙන් එන එnde ඉඳ තියෙන මේ අකුසල් නොයපද වීම පිණිස තමන් සරණ ගිය ඉරියව්ව පොඩ්ඩක් බලන්න. තමන් ඉදිරියෙන් තියාගත්ත ආනාපානෙ පොඩ්ඩක් බලන්න. ඒක කියනකොට කියන්නේ මෙහෙමයි. හොඳයි ඔය දැන් සද්දයක් එනවා. වේදනාවක් එනවා. හිතවිල්ලක් එනවා. Taman දන්නවා. දැන් මේ හිතවිල්ල පිළිබඳව හිත හොයන්න හදනවා මේක නැති කරන්නේ කොහොමද? ඒක රාගෙද ද්වේෂෙද බලනවා වෙනුවට එයාට පුළුවන්ද මේ ආස්වාද ප්‍රසවාසයේ හිතවිල්ල නැති වෙලාවෙ පෙනින්නේ මෙහෙමයි. දැන් හිතවිල්ලත් එක්ක රණ්ඩු කරනකොට ආස්වාද ප්‍රසවාසයේ මෙන්නේ මෙහෙමයි කියලා. ආස්වාද ප්‍රසවාස පැත්තේ මේ හිතවිල්ල වර්තා කරන්න දන්නා එකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. ඒකට කියනවා සම්මා දිට්ඨිය කියලා. ඒකට කියනවා සම්මා සංකප්පය කියලා. ඒ නිසා හිතවිලි නැති තැනදී මම මෙතෙක් වෙලා හිටිය ආනාපානේ ඔන්න මෙහෙමයි. දැන් හිතවිලිත් ඇවිල්ලා රණ්ඩු කරනකොට මට ආනාපානේ පේන්නේ කඩ කඩ වෙලා, එහෙනම් නීරස වෙලා නැත්තම් රස වෙලා ආදි වශයෙන් මේ හිතවිලි බාධාවට මූණට මූණ දාලා ඉන්නකොට ආනාපානේ විස්තර කරනවා මිස ආනාපානට බාධා කරන හිතවිලි විස්තර කරන්න ගිය ගමන් අයෝනිසමස් කාට වැඩ. ඒකට තරුවචාන්සේ සඳහන් කරලා තියෙන එක ඇත්තටම භාවනාවෙන් දියුණුවාට පස්සේ තමන්ට ආරූඪ කරගන්න පුළුවන් ලක්ෂණයක්. ඒ බාධා කරන දේ නාභිවදති නාජ්ජෝසචිත්තති න අභිනන්දති කියලා වචන තුනක් පාවිච්චි කරනවා. ඒ එනේ හිතවිල්ල අභිනන්දනය කරන්නත් එපා. හිතවිල්ල අලගිය මුලකේ විතර හොයන්නත් එපා. ඔය හිතවිල්ල රිංග ගන්න යන්නත් එපා. ලාභ මනාපමනා පහන. ඔය හිතවිල්ල ගැන කතා කරන්න යන්නත් එපා. කතා කරපු ගමන් හිතවිල්ල රජ වෙනවා. ඒ වෙනුවට අපි ඉස්සරහින් තියාගත්ත <clears throat> මධ්‍යස්ථ අරමුණ තියෙනවානේ. මූල කර්මස්ථානේ. හිතවිල්ල කරදර තියෙදි මූල කර්මස්ථානය ගැන කතා කරනවා. ඉරියව්ව ගැන කතා කරනවා. එතකොට හිතවිල්ල කතා වෙන්න වෙලාවක් නැහැ. ඒ නිසා මේ මතුවෙන හිතවිල්ල ගැන කතා කරනවායි කියලා කියන්නේ හිතවිල්ල ගෙටවද්දා ගැනීමක් අරමුණට අනදර කිරීමක් නීවරණයක් ඇතුළට ගැනීමක්. ඒක නිසා එන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒනේ කරන්න ප්‍රතික්‍රියා කරන්න ගිහිල්ලා අපි මේ ඇති කරගන්න මේ తত্ত্বය සීලේම නෙවෙයි. හැබැයි සීලයක් රකින්න ගමන් අනුන් පහත් කරන්න නැතුව, තමන් උසස් කරගන්න නැතුව නිහතමානී සීලය රකින්න කෙනාගේ මේ කය වචන ඉන්ද්‍රිය සංවරය නෙවෙයි මේ කතා කරන්නේ හිතේ සංවරයක් ඇති වෙන්න අර සීලෙන් ගත් ආදර්ශයම තමයි මෙතන ගන්න තියෙන්නේ. ඒකට නුරුස්නාගති පාලා මම සිල්වන්තයි මම ඇති වරදින්න බෑ මට එන සද්දේ වැඩිකාරයා මට එන වේදනාවයි වැඩිකාරයා මට එන හිජිවිගේ වැඩිකාරයා කියලා ඒ එනේන එකනත් එක නඩු කතා කරන්න පටන් අරගත්තොත් කටුවත්තක් දූවිලි පාරක ඇදගෙන යනවා වගේ මේක හූරගෙන දූවිලි අවශ්‍යගෙන විශාල චිත්ත වික්ෂිප්ත භාවයටපත් වෙනවා චිත්ත වික්ෂිප්තයි තියෙනවා ඒක බය වෙන්න එපා නමුත් එක චිත්තක්ෂණයක ගන්න බලන්න සූර වෙන්න බලන්න සම්මාදිට්ඨිය ඇති කරගන්න බලන්න. යෝනිසමනස්කාරය දාන්න මේ හිතවිලි කරදර වේදනා කරදර සද්ද කරදර තියෙද්දි ආනපානි කොහොමද? හිතවිලි කරදර වේදනා කරදර සද්ද කරදර නැතිකොට ආනපානි කොහොමද කියලා මේ දෙන්න අතර ආනපානි පැතිකඩ දෙක මතු කරගන්න පුළුවන් නම් ඒ කෙනාට හිතවිල්ල කුසල මූලයක් වෙනවා. වේදනාවත් කුසල මූලයක් වෙනවා. සද්දෙත් කුසල මූලයක් පාඩපත් වෙනවා. මොකද එයා සූර වෙන්න උත්සාහ කරනවා. මේ බාධා ආපුවාම බාධා මාර්ගෙන් එන්න පුළුවන් නූපන්න කුසල් නොවිපදවගෙන තමන්ට පළපුරුදු ආනාපානයට වාංගු වෙලා පළපුරුදු ඉරියව්වට වාංගු වෙලා අර දේ බාධාව තියෙද්දි ඉරියව්ව කොහොමද ආනාපානි කොහොමද කියලා බැලුවොත් ඒකේ නඩ තේරෙන පටන් අර ගන්නවා කවදාකවත් නැති ඉදිරි ගමනක් එයාට යන්න පුළුවන් කතියක් තියෙනවා. එහෙම නැත්නම් හැමදාම හේතු ඉවරනකම් හද්ද ඉවරනකම් වේදනාව වෙනකම් බලන්නේ ජීවිතයක් ආවොත් චෝදනාව වලින් කවදාකවත් ඉවරයක් වෙන්නේ නැහැ. අයිතිවාසිකම් ඉල්ලීමෙන් කවදාකවත් ඉවරයක් වෙන්නේ නැහැ. එයාගේ මනසක ඉවසීමේ ශක්තියක්, දැරීමේ ශක්තියක් කවදාකවත් ලැබෙන්නේ නැහැ. නමුත් ඒ අසත් ධර්මයේ පැත්තෙන් බැලුවොත් මේ ඉවසීම නෝන්ජල්කමක් කියලා හිතෙනවා. බය අඩුකමක් කියලා හිතන. එහෙනම් ඔක්කොටම කයින් දැරලා අපි එහෙනම් ඒකට තරමනේකද භාවනා කරන්න කියනවා. කයින් කරා කන්ට එකක් ගැහුවා මොකද වෙන්නේ කියලා හිතෙනවා. දැන් මේ සංවිධානය කරන මනුස්සෙන්න බැරිද මේ මනුස්සය කට පොරොප්පයක් ගන්න වෙලාවට ගිහිල්ලා දැන් ඒ නිතරවන ඉඳද්දී ඔය බල්ල වුණා දඩබඩ දඩබඩ දාලා. ඉතින් ඒ වෙලාවට කියනවා මම කියලා බලනවා චුට්ටන්ට ඔය බල්ලන දෙයක් අහලා හද්ද නතර කරපන් කියලා. මොකද චුට්ටන් තමයි උට කන්න දෙන්නේ හැම වෙලාවෙම කන. ඉතින් කියනවා අවසර බල්ලු බුරන්නේ නැත්තම් මොනෝ කරන්නද අවසර භාවනා කරන්න කිව්වා. බල්ලා වැඩි බුරන්නේ කිති මොනෝ කරන්නේ. ඉතින් බලනකොට චුට්ටන් බුදු ආමඳුරවා. මම කියනවා යකෝ මේ භාවනා කරන මේක පාට ගැසිලා ඉන්නවා මේ බල්ලෝ කාකට වෙන්න උඹ කණ්ඩ දෙනවා ඕක පොඩ්ඩක් සංසිද්ධෝපංක කියලා. ඌට ගහන්න හදනකොට ඌ කියනවා අවසර බල්ලෝ බුරනවා ඉතින් බල්ලෝ බුරන්නේ තෝමනා කරන්න අවසරල භාවනා කරන්න කියලා. ඉතින් ඒ නිසා මේකෙදී සද්ද තීදිත් වේදනා තීදිත් හිතිවිලි තීදිත් මේ ප්‍රයත්නය මේ ප්‍රතිපදාව මේ යෝනිසමස්කාරයේදී ඕනම කෙනෙකුට හිතන්න පුළුවන් බය අදුකමක්. නෝන්ජල්කම එහෙනම් මේ ඔක්කොටම කරදර කරන්න ඇරලා මටමද තියෙන මේ ඔක්කොම හනීප කරගෙන යන්න තියෙන්නේ. උගර නැද්ද බුදුහාමුදුර ක්‍රමයක් කියලා දීලා කියලා තියෙනවා. ක්‍රමයක් තියෙනවා. ඉස්සල්ලාම කරන්න තියෙන තමන්න පුළුවන් හැකියාව පොඩ්ඩක් වැඩි කරන්න. අප්‍රමාද ගතිය වැඩි කරන්න මේ මම සිල්ලවන්ත වුණාට අනිකොල්ල කයින් එක නතර වෙන එක නැහැ. මේ මං සිල්ලන්ත වුණා කියලා කකුල වේදනාව අඩු වෙන්නේ නැහැ. මම සිල්ලන්ත වුණායි කියලා හිතවිලි නික නතර වෙන්නේ නැහැ. උග දෙනෙක් හිතනවා මේ තීල පැකේජ් එකේ පැකේජ් එකේ අරකට තියනවා කියලා. අර වාසනා තුනම ඇති. මේ හීලට ගිය ගමන් සද්ද නැති වෙයි. වේදනාවක් නැති වෙයි. හිතුවේ නැතුව ගෙවල් දොරවල් අමුදරුවන් රකින්න ඇත්තු හිතන්නේ මම කවදා හරි සිල් දක්ිනවා සිල් දක්ව දවසේ මට භාවනා කරන්න පුළුවන්. මේ සිල් දක් ගන්න විදියක් නැහැ. ගීගී අතාර ගන්න විදියක් නැති නිසා ඉන්නේ. කවදා හරි මං අතාරපු දවසේ මට පුළුවන් කියලා ඒගොල්ලෝ හිතනවා. භාවනා කරන්න ගියවනස විතරයි දන්නේ ගිහි ගිය අතහැරියත් ඔය සේදනා හිතිලි කරදර හත්ත පහ කඩුවක් වෙන්නේ ඒ වගේ උත්තරේ Tamanට හොයන්න වෙන්නේ ප්‍රයෝගේ. ඒ ප්‍රයෝග ඥාණයට තමයි යෝනිසමනස්කාරය කියලා කියන්නේ. ඒ ප්‍රයෝග ඥානේ පෙරහුරුව තමයි කය වචන දෙක පොඩ්ඩක් ඉස්සලා ඉක්ම ගන්න. ඉක්ම ගත්තට පස්සේ වචන හිතේ තියෙන ලොකු පෙරලි. හිතේ තියෙන ලොකු නොදැමිච්ච ගති. නොසණ්ඩාල ගති. කරන් නොවන ගති. ඒ වගේ අරිඹුවකවත් වෙනසක් වෙන්නේ නමුත් ඒ හිතවිලි වල තියෙන නොසණ්ඩාල ගති නැහැදිච්ච ගති තියෙද්දී අරමුණ බලනවයි කියන එක ඉරියව්ව බලනවයි කියන එක එතෙක් වඩාගෙන තනවා වඩාගෙන ආපු මූල කර්මස්ථානේ බලනවා කියන එක තමයි අපිට තියෙන සාන්තිය අපිට තියෙන අරසාව අපිට තියෙන ධර්ම ආරක්ෂාව ඒ නිසා ඒ බුදුන් පඬිසාංශ මතක් කරනවා යම් කිසි කෙනෙක් අප්‍රමාදීව මූල කර්මස්ථානේ ආරක්ෂා කරනවා නම් ඒ කෙනාට ධර්ම ආරක්ෂාව ලැබෙනවා තමන් සති ධර්මයේ ආරක්ෂා කරනවා නම් තමන්ට ධර්ම රසාව ලැබෙනවා. තමන් හිතනවා මම සත්‍ය කැඩුනයි කියලා ඒ හිතන හිතවිල්ලම අයුනුසමංස්කාරය, ඒ හිතන හිතවිල්ලම මිත්‍යා දෘෂ්ටිය, ඒ හිතන හිතවිල්ලම මිත්‍යා සංකල්පයක්. ඔය පරීක්ෂා කරන්න නැතුව කියන්නේ අනිවාර්යයෙන්ම යා ආරක්ෂාව නැති වෙනවා. ඒ නිසා මේ කරන වැඩපිළිවෙලේදීම රැඩිකල් වාදියෝ බලන්න විප්ලවීය විදිහට බලන්න මේ වේදනාව සද්දයක් හිතවිලක් ආපු පමණට සීලේ කැඩෙනවද සද්ධාව කැඩෙන්න ඕනේද? සතිය කැඩෙනවාමද? ඔක්කොටම ඔව් ඔව් ඔව් ඔව් කියලා කියනවනම් අසත්පුරුෂයි අසද්ධර්මයි. නෑ නෑ නෑ කියන්න පුළුවන් නම් සද්ධර්මය කියන්නේ ඒකටයි යෝනිසමනසකාරය කියන්නේ ඒකටයි සත්පුරු ශාස්ත්‍රය කියන්නේ ඒකටයි. ඒ නිසා ලෝකේ තියෙන වේදනා සද්ද හිතේ නැති කරන එක නෙවෙයි අපිට කරගන්න තියෙන්නේ ඉව තියෙද්දි දියටින් ගින්දර ගෙනියනවා වගේ ඉරියව පවත් ගන්න පුළුවන් අඩු ගන්න ඉරියවට වාංගු වෙලා ඉරියව සාක්කිට තියාන ඒව තියේදී මේක පවත්වන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඉරියව්ව ඇතුළත කරන මූල කර්මස්ථානයේ ඉඳගෙන ඉන්නකොට නම් ආනාපානේ අවිජිනකොට නම් වම දකුණු වශයෙන් ගන්න පුළුවන් නම් අතිරේක ලකුණුත් ලැබෙනවා. ඉතින් මේ එක්කෙනෙක් ළඟවත් නැති ගුණයක් නෙවෙයි මේ. අනිත් එක මේ එක එකකට වෙනස් වෙන ගුණයකුත් නෙවෙයි මේක. ඔක්කොටම සමසේ තියෙන ගුණයක්. ඒ දන්නේ නැතිකම නිසා අපි අර සීලයේදී මම සීලවන්තයි අනික් කට්ටිය දුස්සීලයි ඒ නිසා මම මට මේ මේ විදියට ලැබෙන්න ඕනේ මම තමයි මේ ඔක්කොම අධිකාරී ශක්තිය තියාගෙන කියලා බලාපොරොත්තු වෙච්ච එකනට පුංචි සද්දයක් ආවත් හිත කීරි ගැහෙනවා. පුංචි වේදනාවක් ආවත් කීරි ගැහෙනවා. පුංචි හිතවිල්ලක් ආවත් කීරි ගැහෙනවා. නමුත් සීල්පන්ත සීලවන්ත වුණාට ඒ සීලෙන් හිතාලුත් කරගෙන මේන දුක් කරදරට මුහුණ දීමේ හැකියාව විනිවිද දැකීමේ හැකියාව හරහා දැකීමේ හැකියාව නැත්නම් විපස්සනා කිරීමේ හැකියාව බණ අහලම ධර්ම සාකච්ඡා කරලම හදාගන්න. ඒ වගේම හරියට සුද්ධ කරලා දැනගත යුතු කාරණාව හෙලි කිරීමෙන්ම දැනගන්න ඕනේ. ඒක නිසා ඒ බුදුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කමඨාන් සුද්ධ කරන නිතරම කියනවා. මේ කරදරයක් ආපු වෙලාවක කර්මස්ථාන වார்த்தාවක් දෙනකොට වැරදිච්ච තැනින් පටන් ගන්න එපා. හරිය තැනින් පටන් ගන්න. කවදා හෝ මුල් කර්මස්ථානේ මුදුන්පත් වෙච්ච තැනින් පටන් අර ගන්න නැත්නම් ඒ වார்த்தාව නැස්චාතික වார்த்தාවක්. උසාවියේ උසාවියට ගන්නෙත් නැහැ ඒ නඩුව. මොකද පෙරදිලා පටන් ගන්නදී. ඒ වැරදිච්ච දෙනකින් පටන් ගන්නදී. එතකොට අකුසලයක් සමාදන් වෙලා තියෙනවා. එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටිය සමාදන් වෙලා තියෙනවා. එහෙම නැත්නම් අයොන්සුමංස්කාරයෙන් පටන් ගන්න තියෙනවා. ඒ නිසා කොතනකදී හරි බලන්න මට කරදර නැත්නම්දී ආනපාන කරන්න පුළුවන්ද? කරදර නැත්නම්දී ඉරියව් පවත්වා පුළුවන්ද? ආන්නේ පුළුවන් ගැතිය හොඳට සමාදන් වෙලා පොඩි පොඩි කරදර තියෙද්දි මේ ඉරියව්ව මේ ආනපානෙ වගේ දෙයක් ඉඳගෙන සමාදම් වෙන්න පුළුවන් විදිහට වාර්තාව ලියනවනම් අහගෙන ඉන්න කෙනාට උනන්දුවක් ඇති වෙනවා. Tamanටත් සාධනීය වාර්තාවක් ලියන හැටි තියෙනවා. අනිත් දවසේ කල යුත්තේ අනිවාර්යයෙන්ම ඒකෙම තියෙනවා. මේට වැඩි ටිකක් වැඩි කරදරයකට මුහුණ දෙන්න. අන්න එතකොට අර කයින් වචනෙන් ඇති කරගත්ත සීල ශික්ෂාව අත්ුක්කංශන පරවම්බනේට නෙවෙයි යොදවන්නේ විත පැමිණෙන්නා වූ මනසට පැමිණෙන්නා වූ මේ හිරියර බාධක තියෙද්දී බාධක අතරේදී සීල කඩා ගන්න නැතුව මනසේ යම් ආකාරයක හික්මීමක් ඒ මුල් අවස්ථාවට කියන්නේ සමාධි හික්මීම කියලා දීවරණය අඩපත් කරන එක විතරයි එතනදී වෙන්නේ ඒ ටික පුළුවන් බව තේරෙන්නේ දුස්සීලයන් අතර සිල් රැකීමේදී ගන්නාලද ආදර්ශයමයි ඉදිරියට යන්නේ එහෙම නැත්නම් දුස්සීලයන් අතර මම විතරයි සිල් රකින්නේ මම භාවනා කරන කවුරුත් කහින්න එපා මම භාවනා කරන මම කකුල වේදනාවක් නොඒවා කිව්වට එහෙම වෙන්නේ නැහැ එනවා. නමුත් මේක විනිවිද යෑමේ ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය ගන්න ලාභ සත්කාර රූපයන්ද එක හරහා යන්න. සීලය ඇතිකරන්න ඒ සීලය හරහා ගිහිල්ලා හිතට එන කයට වචෙන්ට වචෙන්ට කයට එනවා වගේ හිතට එන දුෂ්චරිත එනකොට විනිවිදින්න පුළුවන් උත්සාහය ඇති කරගත්තොත් අපි මෙතෙක් කල් වරද්ද වරද්ද ආපු ගමනින්මයි අපිට ඉස්සරහා පාර සකස් කරගන්න වෙන්නේ. ඒක කවදාකවත් එක්කෙනෙකුට කළ යුතු කර්මස්ථාන කළ යුතු උපදේශ ටික පොතක ලියන්න බෑ. තමන් අත්තරදී හරහා කමඨාන් සුද්ධ කිරීම හරහා ගමනක් යන්න තියෙන නිසා එදා දේවදත්ත යම් ආකාරයක වැරද්දක් කරාද බුදුජානනාංශයේ මේ මහා සාරෝපම සූත්‍රයේ වේද වැරද්ද අරගෙන හොඳට පතුරු ගහලා විස්තර කරලා පෙන්නනවා මේ වැරද්දේ යම් හැවණැල්ලක් යම් ඡායාවක් තමන්ගේ භාවනාවේදී තියෙනවා දේවදත්ත වෙන්න එපා මේ මේ බාධකේ ආවට නිෂ්ඨාව තව ඉස්සරහට යන්න තියෙනවා කරගෙන ගිය ජයග්‍රහණ ටික තව ඉදිරියට ගෙන යාම සඳහා හොඳ ශ්‍රද්ධාවකින් හොඳ වීර්යයෙන් හොඳ සතියකින් කටයුතු කළොත් ඒකට අතවාසියක් විදිහට සමාජ ප්‍රඥාව ලැබෙනවා. ඒ නිසා මේ මානසිකලා වැඩ කරන සියලු දිනාටම ඒ තමන් අපේක්ෂා කරන්නා වූ ඒ සමාධි ධර්මේ ලාඝා කර ගැනීමට නැත්නම් අසුර වැඩි කර ගැනීමට තමන් ළඟ තියෙනා වූ ශ්‍රද්ධා විරිය සතිය අඛණ්ඩ විදිහට ගෙන යන්නට මේ ධර්ම දේශනාවත් එකසේ හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවයි අවශ්‍ය ධර්ම දේශනාව මෙතන නැවත කරනවා සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි වගේම විනාඩි සල්පයක් ගන්න බලාපොරොත්තු වෙනවා. එත්තාවතා ಜಾති ගාථා සජ්ජායනා කිරීමේ මේ වැඩ පිළිවෙල මෙතෙක් කරගෙන යීමේදී බාධාකින් තොරව ගැනීමේදී උදව්පකාර කළා වූ පෙනීන පිනී උදව්පකාර කළා වූ සියලු සත්පුරුෂ මණ්ඩල වලට පින්පැමිණීමටත් ඒ වගේම සහලේ සනුවරේ නැයිත් පින්පැමිණීමටත් මේ සියලු කුසල ශක්තිය නිසා අපාවටත් අපගේ ගමන පරමාර්ථය දක්වා මේ යාමට බාධියට බාධාවල් දුරවන් කිරීමටත් අදහසින් මේ පින් අනුමෝදනා ශීර්ෂයේ මුදිතා ශීර්ෂයෙන් ittavata jadi gata sajjana කරන්න එත්තාවතා ච සම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා නමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා ච සම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා නමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා ච සම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්‍ති ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාකා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාකා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාකා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉම්මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු භාවනිපාන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු භාවනිපාන පත්‍ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනිපාන පත්‍ත්‍ය සාදු සාදු සාදු